හොඳයි කරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගෙන් මෑණිවරුන්ගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සතුටු ප්‍රකාශයටපත් කරන්න අපි 70 වෙනි ඉසනෝනේ පවත්වන භාවනා වැඩමුළුවටයි මුළු දීලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට භාවනා වැඩමුළුවක අවශ්‍ය කරන මූලික අංග තුනක් සම්පූර්ණ වෙලා තියෙනවා සම්පාදනය වෙලා තියෙනවා. නම් වශයෙන් කියනවා නම් මෙහි නීති පද්ධතිය විවස්ථා ටික කාටත් වගේ ප්‍රසිද්ධිය දැනගන්න ලැබිලා තියෙනවා. දෙක ලැබෙන කාලසටහනේ පරියන්කේට ගියාම ඉඳගෙන වාඩි වෙලා භාවනා කරනකොට මොකද්ද කරන්න ඕනේ කියන උපදේශේ නැත්තම් කමටහන ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ කමටහන් දීම කියලා සඳහන් කරන්නේ. ඒ වගේම සක්මන් කරන වෙලාව කොහොමද කරන්නේ? එදින්ද වැඩ කරන වෙලාවේ කොහොමද කරන්න කියන එක පිළිබඳව මතක් කිරීමක් කරලා තියෙනවා. තුන්වෙනි එක තමයි පිරිසොක්කෝම විශේෂම පැවිදියත්තන් අයින් වෙච්චාම පෝසතඨාංග සීලේ සමාදන් වෙලා තියෙනවා. මේක ඇත්තටම භාවනා වැඩමුළුට අත්‍යවශ්‍යම මූලික කරුණු තුනක්. ඉතින් මේ තුන දැන් දාන්නවා අංග සම්පූර්ණයි ඉෂ්ට වෙලා තියෙනවා කියන පදමේ තමයි අපි අද වැඩ පටන් ගන්නෙ. කෙසේ නමුත් අපි පටන් ගන්න ඉස්සල්ලාම ධර්ම සාකච්ඡාවකින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ඉතින් මේ කියාපු කාරණා තුළ පිළිබඳව කාට හරි පැහැදිලි කිරීම අවශ්‍ය නම් දැනගන්න අවශ්‍ය නම් කරුණා කරලා ඒ ටික සම්පූර්ණ කරගෙන ඉදිරියට යන එකයි වටිනකම නිසා පැකිලෙන්න එපා අපි මේ ඉදිරිපත් කරන ද විවස්ථා මතින් කාට හරි අපහසුතාවකටපත් වෙලා තියෙනවා ඇයි ඒක එහෙම වෙන්නේ නැත්තම් මොකද්ද මේ විවස්ථාව කියලා පැහැදිලි කරගන්න කාලසටහන පැහැදිලි කරගන්න. එහෙම නැතුව දැන් කර්මන ඉඳලා කාලසටහන වරද්දන්නත් එපා, විවස්ථා වරද්දන්නත් එපා. අපි එහෙම උනොත් වැඩමුළුවෙන් ඉවත් කරනවා. ඒ නිසා දැන් අපහසුකමක් තියෙනවා කියන්න ඕනේ. ඒ වගේම කමඨාන පිළිබඳව දේශනාවකට අහුම්කන් දුන්නා. ඒක හරියට දන්නේ නැත්නම් අපි ඒක විවේකීව විෂිතුරුව විෂදව දැනගන්න ඕනේ. එහෙම නැතුව තම තමන්ගේ කමඨහන අනුව භාවනා කරනවා එනවා කියන එක කරනවා කියන එක අපේ විවස්ථාවට විරුද්ධයි. අපි මේ කමටහනක් දීලා තියෙනවා. ඒක පිරිසුදු කරගන්න නැත්නම් අන්තිම දවසේ යන්න කිට්ට වෙලා කියනවා ස්වාමීන් වහන්සේ බොහෝම ආශාවෙන් අපි දවස් 3ක් 4ක් 5ක් භාවනා කරන අනී අපිට කමටහනක් දෙන්නකෝ ගෙදර යන්න ඉස්සලා කියලා ඉල්ලන වෙලාවල් තියෙනවා. ඒ තරම්ම කාලේ නාස්ති කිරීමක් කරලා අන්තිම මොහොතේ මතක් කරනවා අනී අපිට කමටහනක් දෙන්නයි කියලා. ඉතින් ඒකෝට මටත් සොරි කියලා හිතෙනවා. අපරාධේ කාලේ නාස්ති කරලා මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ අහන්නේ අන්තිමට. එහෙම නැත්නම් Taman දකින්න සීලය ඒ ශිල්පද දන්නවනම් රකින්න. දන්නේ නැත්නම් දැනගන්න. ඒක දැනගෙන ශිල්පද රකින්න නැත්නම් ඒක භාවනාවක් නෙවෙයි ආපස්සට යනවා. සමාදන් වෙලා ශිල්පද කඩනවනම් ඒක භාවනාවක් නෙවෙයි ආපස්සට යනවා. ඒ නිසා ඒක පිරිසුදු කරගන්න අයියේ සීල් රකින්නේ මොනවාද ශික්ෂාපද කියන එක. ඉතින් ඒ තුන උල්ලංඝනය වුණොත් ඉතින් අපිට හරියට මේ අපහසු තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා අකමැති. ඒකයි මම කියන්නේ මුලින්ම අපි ඒක දාන්නවා කියන පදනමෙන් අපි ධර්ම සාකච්ඡාව පටන් අරගන්නේ. ඒ වුණත් මම සාදරයෙන් ඉල්ලා ඉන්නවා කාට හරි තේරෙන්නේ නැත්නම් කරුණාකරලා ඒක පිරිසුදු කරගන්නයි කියලා. ඊට පස්සේ අපි අද ධර්ම සාකච්ඡාවකට යනවා. ඉතින් ඒකට පුරුදු දන්න කතිය ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක සභාගත කරලා පුළුවන් ප්‍රමාණය විස්තර කරනවා කාට හරි අතරවාරයේදී අර කලින් කියපු මාතෘකා තුන මත හෝ නැත්නම් වෙන ප්‍රශ්න තියෙනවා කරුණාකරලා මේ මයික් එකක් පින් කරලා තියෙනවා අහන අයට ඒක ක්‍රියා විරහිත කරලා තියෙන්නේ ඒකේ ස්විච් එක දෙසටක් ඉස්සරහට කඩනකොට ඒක වැඩ කරන වැඩ කරනකොට මේ මෙන්න මේ කෝණයට කියලා කතා කරන්න. එතකොට මේ ශබ්ද, මේ ප්‍රශ්න වාර්තාගත වෙනවා. එතකොට සාකච්ඡාවට පෞද්ගලිකව සම්බන්ධ නොවි වර්තාවල් ගත වෙච්ච බණහන අයට ඒක උදව්වක් වෙනවා. එහෙම නැතුව ප්‍රශ්න මයික් එක නැතුව කතා කළොත් වර්තා වෙනකන් අඩු නිසා ඒ අහන අයට එකෙන් බාධා වෙන නිසා ඒගොල්ලන්ගේ ඉල්ලීමකට කරන අනුග්‍රහයක් තමයි මේ මයික් එකක් පාවිච්චි කරන එක. නමුත් ඒක සමහරු අකමැති. ඒ වගේ මයික් එක පාවිච්චි කරන්න දීම අකමැති කාරණාවක්. ඉතින් ඒක කනකාට ප්‍රකාශන එක විතරයි අපිට කරන්න තියෙන ඉල්ලීමක් කරන්න. ඉතින් මේ කාරණාවලින් පස්සේ අපි යනවා ධර්ම සාකච්ඡාව සඳහා අපි ලිඛිත ප්‍රශ්න රජි මාතෙන් ඉල්ලා හිටිනවා සභාගත කරන්න කියලා. ඔය පිටුවලට හේතුලා ඉන්න කට්ටිය ඔළුව ගෑවුනොත් එහෙම කුණු ගාලා දීලා යන්න ඕනේ. පොල් තෙල් ගාගෙන හේත් වෙන්න එපා. රිට්‍රීට් 70ක් කරලා දිනවා බලන්න කිසි කෙනෙක් ඔළුව තත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඔළුව ගලවන්න වෙනවා. එහෙම නැත්නම් කෙස් ගලවන්න නැත්නම් උණු ගන්න වෙනවා. ඒ නිසා මැදට එන්න බැරි නම් හේතු වෙන්න බෑ. හේතුනොත් බුදි යන්න පුළුවන් මැදට આવොත් බුදු වෙන්න පුළුවන්. බුදි යන්න ඕන යන්න කොනට නැත්නම් අර කෙළවරට ගිහිල්ලා බුදිය ගන්න. මම ඔයාට මයි ළඟ නැහැ කිසිම වැදගතිද්ද සභාවේද මොකක්වත් නැහැ. අපි මේ කටයුත්ත කාටත් ආදර්ශයක් විදිහට කරන්න ඕනේ. මම මේ කියන එක නරකන ඒකත් මම කියනවා කරුණාකර සභාගත කරන්න කියලා. නමුත් මම අර මේක කියන්න කවුරුත් නැහැ. ඉතින් ඒක මගේ යුතුයකමක්. එනත මට පුද්ගලිකව කවුරුවක් කරන දේව නොවේවා මට කිසිම එහෙම නම්බුකාරකමක් අවනම්බුකාරකමක් නැහැ. ඉතින් ඒ වගේම මගෙත් මේ පවත්තගෙන යනකොට අඩුපාඩු එහෙම තියෙනවනම් සහෝදරයෙකුට කියන්න වගේ එහෙම නැත්නම් මගේ කරන ඉල්ලීමට ගෞරවයක් වශයෙන් කරුණා කළා කරන්න. මොකද මේ 70 දී අපි ඉගෙනගත්ත ප්‍රමාණය ඔය ඔක්කොටම වැඩි වැඩි. රුචිත 70ක් කරලා අපි ඉගෙන ගත්ත ප්‍රමාණය මෙතෙන් ඇවිල්ලා කට්ටිය ඉගෙන ගත්තට වැඩිය වැඩි ඒ නිසා ඒකට පැකිලෙන්න එපා. ඒක නිසායි මම මේ මතක් කරන්න තරහ වෙන්නේ. හොඳයි අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්න. අවශ්‍යතාවයන්දනේ හිත එක අරමුණක තබා ගැනීම අතිශයින් අමාරුය. හිත විවිධ අරමුණු කරා දිවනවා. නැතිනම් නිදිබර ගතිය එනවා. කර්ණාකර ස්වාමීන් වහන්සේ මේට පිළියමක් දෙන්න. පෙරවන් සරණයි. සියලු දේවතාවුන්ලා වහන්සේට උතුම් වූ නිවන ඉක්මන් භවයකදීම සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඔය බුදුචානන්සේ දේශනා කරන පන්දනං චපලං චිත්තං දුන්නිවාරයන් මේ හිත මොන විද්‍යකින්වත් ඒක අරමුණක තියන්න බෑ ස්පන්දනය වෙන සුළුයි චපලයි වාරණය කරන්න බෑ. ඉතින් ඒක අපි දන්නේ නැත්නම් අපිට මාත්‍රකාවක් වෙන්නේ අපිට විශේෂෝචර වෙන්නේ අපි එදිනදා කටයුතුෙන් බැහැර වෙලා හිත හදන, භාවනා කරන, ආධ්‍යාත්මික, ආගමික වැඩකට ගියාට පස්සේ තමයි. ඉතින් අපි හිතන්නේ හිත හදන ආධ්‍යාත්මික ආගමික වැඩට ගියාට පස්සේ හිත තවත් කීකරු වෙයි අපිට සාධක කරුණු ඉදිරිපත් වෙයි කියලා. නමුත් හම්බ වෙන්නේ ඒක නෙවෙයි. අපේ හිතේ gedare ඉන්නකොට තිබුණාටත් වැඩිය හිත වික්ෂිප්ත ගතියක් ඒ කර්මොඩ සම්බන්ධ කරගන්න ගතිය පහළ වෙනකොට හැම කෙනෙකුටම හිතෙනවා මේ මගේ හිත තමයි මේ නිශ්චිත කරන්න බැරි අසංවිධිත එහෙම නැත්නම් අන්‍ය විහිතව ඉන්නේ නෑ මේ මනුස්ස හිත. ඒ අතින් අපි ඔක්කොම සමානයි. මනුස්සයාගේ කොයි කෙනාගේත් හිත මෙච්චරයි. ඒක තව පොඩ්ඩක් උග්‍ර වෙනවා. තව පොඩ්ඩක් හැලහැප් වෙනවා භාවනාවට ආවට පස්සේ. ඒකට අටුවාචාර්යන් වහන්සලා පෙන්වන්නේ කැලේ කුළු වෙච්ච මේ කුළුමීමා අල්ලගෙන ගමකට ගෙනිච්චට පස්සේ ඌ කැලේ ඉන්නවට වැඩිය කුළු ගති පාන. හරිම දරුණුයි. කැලේ ඉන්නකොට මීමා එච්චර සැර නැහැ. හැබැයි මිනිස්සුෙකුට ගහන්න කැලේ ඉන්න දරුණුම සතා මීහරකක්. නැගිටලා ගහන්න ගත්තොත් එimhe ආයේ මොකක්වත් නැහැ සීමාවක්. ඊට මේ මිනිස්සුෙකුට ගහන්න පැත්තෙන් හැබැයි සාමාන්‍යයෙන් එලවලා යන සතෙක් නෙවෙයි. කුළුමිය හරකේ ගමත ගත්ත ගමන් ගත්තා. ඒක අපේ හිත මෙතෙක් කල කුළු වෙච්චි මීහරකෙක් වගේ. ඔහේ කැලේ වරචර වෙලා හිටියා. දැන් එළියට ගන්න හදනවා. ගත්ත ගමන් අර කුළු ගති ෂේරම් පානවා, වරමන්ද කඩන්න හදනවා, හිතුණ ඉන්න ගලවගෙන යන්න හදනවා. ඉතින් මේ නිසා කරබෙල්ල අඹාගෙන අඬාගෙන මේක දඟලනවා. මේ තමයි භාවනාවේ බාලා ආරම්භය. එතන වනේ හැසිරෙමින් හිටපු සාමාන්‍ය වනලිහිණියෙක් කුරුල්ලෙක් කූඩුවකට දැම්මා වගේ. දහන්න පටන් ගන්නවා කූඩට හොටෙන් කොටලා හොට මුල තුවාල කර ගන්නවා මේක කඩාගෙන යන්න හදනවා. නැත්නම් නිදල්ලේ හැදිච්ච පූසෙකුට ලණුවක් දැම්මා. පූසෙකුට ලණුවක් දැම්මට පස්සේ උට බාම්මතයක් කියලා එකක් හැදෙනවා. බල්ලෝ බැඳලා පූස බැඳලා හදන්න බෑ. බැඳලා බලන්න උන් උස්සන ගහ ගන්නකොට මේ ලස්සනට හිටපු සාන්ත සතා බැඳපු ගමන් එහෙමයි. ඉතින් මේක තමයි අපි මරණ මොහොතේදී මේක අනිවාර්යම වෙනවා. මේක දකින්නවා දකින්නකොට අපිට ඔය කැලිමි හරකේ එළියට එළියට 갔다 වගේ බාම් මේ ලණුකින් ඇටකාව පූසුකට බාම් මතේ ආවා වගේ නිකන් හිටපු කුරුල්ලෙක් බැන්දා වගේ අපි මේක දැකපු වෙලාවේදී අපි මරණයේදී බෙල්ල කාගනීද ඉරිෂා කරයිද තරහ වේද කියලා කියන්නේ. මොකද මැරෙන්න ඉස්සෙල්ලා මේක කරනකොට අපිට පුංචි chance එකක් එනවා අවස්ථාවක් එනවා. ආ මේක කොටු වුණොත් හිත කොටු කෙරොත් ඉක්චීමක් හික්මීමක් දුන්නොත් බයලජ්ජාවක් ඇති කරොත් ශික්ෂාවට ලක් කළොත් සමාධි ශික්ෂා ප්‍රඥාවට ශික්ෂා ලක් කරොත් මෙයාගේ හැටි කොහොමද කියලා බැලුවොත් හිතේ ව්‍යාප හිතේ න්‍යාය පත්‍රය හිත වැඩ කරන න්‍යාය කවම කවදාකවත් මේ මමයාගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි. එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. নিকමට හරි ඒකට හරස් වෙච්ච දවසේ ඔන්න බලා ගන්න පුළුවන් හිත කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට හිතෙන එතකොට කවුරු හරි ඕනියම් කරලා එහෙම නැත්නම් මේ පරණ කර්මයක් නැත්නම් මේක මට විතරයි මේක මගේ හිතේ කියලා නෑ මේක තමයි මානව හිත කියන්නේ මේකට මෙන්න මේ මානවයට තමයි බුදුරජාණන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කලේ උඹලා යුද්ධ බිමේ ශිල්පයේ දහහක් දිනනකට වැඩිය ඔබ උබෝධිනා ගන්න එක වටිනවා ඒකට හම්බෙන පළවෙනි පාඩම තමයි මේක දැන් ඇති වැඩට බැස්සයි කියලා හිතා ගන්න හිත නොසන්තුලුන ආණ්ඩු මට්ටු කරන්න බෑ මං කියන දේ අහන්නේ නෑ නමුත් මේ ඔක්කොම තියෙදි තමයි බුදුහාමුදුරු ප්‍රතිපදාවක් දෙන්නේ. ඒ නිසා මේකට උත්තරයක් දෙන්න තියෙන්නේ අධ්‍යයන්ක භාවනාදී කරනවා නම් උපදේශ පන්තියේ තියුණා එක හොඳට අතපය සීතල කරගන්න මූණ අතපය හොදාගන්න සීලය ආවර්ධනය කරලා පහසු ආසනයක වාඩි වෙන්න. ඊටාම පහසු ආසනයක වාඩි වෙන එතන විතරමයි හිත කීකරු වෙතොත් කීකරු වෙන්නේ. හිත යම් හේතුවකින් බඩ එකක්මක් කිසි එකක්මක් දත එකක්ම කුකුණෙක් කනවා මැස්සෙක් කනවා කූඩෙල්ලෙක් කනවා මధుරක මොන දෙයක් තිබ්බත් එයා කවදාක සාමයට කැමති නැහැ. මම වෙලාවෙ යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. සම්පූර්ණ දෙන්න ඕනේ කය විවේකේ නැත්තම් කය සමබර කරලා එයින් අහන්න ඕනේ. දැන් මට සැප පහසුවක් මම වාඩි වෙලා ඉන්නවාද කියලා. හිත කියන්නේ නැත්තම් සැප පහසු නැහැ කියලා කවුරු කිව්වත් වැඩක් නැහැ. හිත වගලා ගන්න ඕනේ. ආ දැන් වාසිය වාරිලා ඉන්නේ. එතකොට හිතින් අහන්න දැන් මම සමබරද වම දකුණ සමබරද මගේ ඉඳුරන් ඔක්කොම ලිහිච්ච ස්වරූපෙන්ද තියෙන්නේ. එහෙමනම් নিকමට හරි හිත ගෙවදින්න ඉඩ තියෙනවා නැත්නම් නන්නත්තරයි. ඊට පස්සේ මොකක්වත් නැහැ මොනවත් ඉල්ලන්න එපා. මේ ඇති කරලා දීපු විවේකේ මේ ඇති කරලා දීපු සමබරකම මේ ඇති කරලා දීපු ලිහිච්ච ගතිය දිගට ඉන්න උඹ කැමැතිද මේ විවේකයේ ඉන්න කැමතිද? මේ සැහැල්ලුවේ ඉන්න කැමතිද? මේ හුදේකලාවේ ඉන්න කැමතිද? කියලා හිතත් එක්ක දනුදෙනු විතරමයි. කියන්නේ හිත කයේ සතපව ගන්න එක. ගෙතක වැද්ද ගන්න එක. ගේ ඇතුලේ තැම්පත් කරගන්න එක තමයි අපේ ප්‍රධානම භාවනා යෝගාවචරයේ සීල දක්ෂකා තියෙන එකට. ඉන්න පුළුවන් නම් මේ කයත් එක්ක සැනසීගෙන ඉන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ පොඩ පොඩ වැඩෙනවනම් ඊට පස්සේ පුළුවන් අපිට අරමුණක් අඳුනලා දෙන්න, මේ කර්මස්ථානයක් අඳුනලා දෙන්න, නිමිත්තක් අර අල්ලලා දෙන්න, මේ කර්මාන්තය දියුණු කරන්න. නමුත් ඉස්සලාම කරන්න කැඩෙන කැඩෙන වෙලාවේ කරන්න, නැවත නැවත කරන්න, පිට පිට ගියාට පස්සේ කලබල කරන්නේ නැතුව, බනින්නේ ගහන්නේ නැතුව ආයෙත් ගෙනල්ලා කොහොම කොහම හරි මේ කයත් එක්ක තැම්පත් කරන්න. කයත් එක්ක හාද කරනවා කියන වචනේ මම පාවිච්චි කරා. කයත් එක්ක මිත්‍ර කරනවා කියන වචනේ මම පාවිච්චි කරන්නේ. කයත් එක්ක මෛත්‍රී කරනවා. ආනෙක් මම කරන්න බලන මේ චිත්තක්ෂණය මෛත්‍රී චිත්තක්ෂණයක්. ඒ චිත්තක්ෂණය සතිමත් චිත්තක්ෂණය. මේක ඇති කරලා දෙන එක විතර අපි රිට්‍රීට් එකකින් අපි කෙනෙකුට බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ඇති කරගත්ත චිත්තක්ෂණ දෙක තුන හතර පහ කරගන්න ඕගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරන්න. ගෙදෙට්ට ගෙන්නලා දෙන්නම්. ගෙන්නලා දෙන්න පොඩි උපක්‍රම ටිකක් කියලා දෙන්නම්. ඊට පස්සේ gedara ඉන්නා තාකල් හිත නොසන්ඩාල නැහැ. අකීකරු නැහැ. මේ මහ ලොකු දේවල් ඉල්ලන්නේ වා. යාරි කන්න මේ විශාල අරමුණට වෙලා ඉන්න. පස්සේ තමයි අපි ඒක ඇතුළේ තියෙන ආනාපානෙ හෝ පිම්බි මැකිලිම හෝ චක්මන් කරනකොට පොළවේ පය ගැටෙන එක හෝ අතෙන්ද ගත්ත හිතට දෙන දෙවනි පාඩම. උසස් පෙළ පාඩම. පළවෙනිම දේ තමයි Taman ඉන්නේ යම් ඉරියව්වක් වෙනවනම් ඒ ඉරියව්වට හිත gedeke වැද්දා ගන්න එක. අබිනිවේෂණය කරගන්න එක. ඒක අභිරමණය කරන්න දෙන එක. ඒ සැප මත නෙවෙයි මේ කතා කරන්නේ ඉදුම් හිටුන් සැප කියන එක. ඉදුම් හිටුන් පහසුකම් විතරයි. වෙන සුඛෝපභෝගී දේවල් නෙවෙයි. ඉදුම්ට පහසුකම කායට දීලා හිතට කියන්නම ගෙටෙන්නේ. අපි පුංචි දෙයකට වගලා ගන්න පුළුවන් නම් කිට්ටු කර ගන්න පුළුවන් නම් දුර ගමනක් යන්න පුළුවන්. මේකට සරුවචනාංශේ කායගත සතිය කියලා කියනවා. කාග්‍යාසි 14 ආකාරයකට විස්තර කරනවා මේ හිත ගෙට ගෙවද්ද ගැනීම නිසා මේ වගේ හිත පිට යෑම කරදරයක් හිතියරයක් බාධාවක් දන්න කෙනාට එක චිත්තක්ෂණ හරි ගෙට ගෙවද්ද ගැනීම ලොකු ජයග්‍රහණයක්. මං කියනවා හොඳටම භාවනා දන්න කෙනාට ඒක ජයග්‍රහණයක් කියලා. විශේෂ පොඩි කෙනාට නෙමෙයි ලොකු කෙනාට ඒක ජයග්‍රහණ නිසා අපි හැම වෙලාවෙම කරන්නේ මාත් එක්ක මම යාළු වෙලා මගේ ඉරියව්වේ හිත පවත්තන එක තමයි කරන්නේ. ඒ නිසා පළවෙනිම ගන්න කළ හැකි දෙයක් ඒක ජයග්‍රහණ උනාට පස්සේ සාර්ථක උනාට පස්සේ අපි යන් ඉදිරියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය දියුණු වෙන බව දැනගන්නේ කෙසේද? සෑම ඉරියව්වකම සතිය පැවැත්වීමට උත්සාහ කරමි. නමුත් ඒ දියුණු වෙන බවක් දැනෙන්නේ කෙසේද? යන්න මට ගැටලුවකි. සිරුවන් සරණයි. සතිය දියුණු වෙනවා කියලා කියන්නේ අවස්ථාවට එළඹෙනවා, මූණ දෙනවා කියන එක. ඒකදී අපි කියන්න පුළුවන් වාහනයක alignment හදනා වගේ කඳ තියෙන දිහාට ඔළුව දාගෙන බලන එක තමයි සතිය කියලා කියන්නේ. හැබැයි යෝගාවචරේකට කියන්න පුළුවන් යම් වෙලාවක Tamanට තේරෙනවා නම් මම ළඟ සතිය නැහැ කියන එක මම දැන් මගේ සතිය කැඩිලා ගිහිල්ලා කියන එක දන්නවනම් ඒක ලොකුම ලොකු දිනුවක් සතිය. සතිය තියෙන වෙලාවට විතරක් නෙවෙයි නැති වෙලාවටත් දන්න. නිසා සතිය දිනු වෙන්න දිනු වෙන්න Tamanට තේරෙනවා බත් කනකොට මට සතිය තිබිලා නැහැ. කතා කරගෙන ඉන්නකොට සතිය තිබිලා නැහැ. නාන වේලාවේදී සතිය තිබිලා නැහැ. නිදාගෙන ඉන්නකොට සතිය තිබිලා නැහැ කියලා නැති තැන් සතිය අඩුතෙන් වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒක හොඳටම තේරෙනවා දැන් Tamanටම Tamanගේ ඡායාව කණ්ණාඩියකින් පේනා වගේ සතියට පේන්න පටන් අර ගන්නවා අපි යමක් කරනකොට ඒ දේ නෙවෙයි කරන්නේ. ඒ දේ නෙවෙයි යෙදිලා තියෙන්නේ. වෙන දෙයක් ගැන හිත හිත අතීතය ගැන අනාගතය ගැන. වෙන තැනක් ගන්න වෙන කෙනෙක් ගැන හිතමින් මේ වැඩ කරනවා. එතකොට හිස එක දිහාවක කඳ එක දිහාවක. නිසා සර්වඥාන්සේ සතිය ඇතිකුගේ ගෙලට උපමා කරලා තියෙනවා. ඇතාට පැත්ත බලන්න බෑ. හැම වෙලාවෙම කඳ හැරවෙන දිහාට ඔළුව හැරවෙනවා. පරෙයයට අංශක 180ක් ඔළුව හරවන්න පුළුවන්. කඳ මෙහෙම බලන්න පිටිපස්ස බලන්න පුළුවන්. අලියට බෑ. ඇත් කෙල ඒ නිසා හත්ති ජීව සතියට යොමු කරනවා කඳයි ඔළුවයි දෙකම ලයින් වෙලා තියෙනවා. අපි හුඟක් වෙලාවට වැඩ කරනකොට අන්ධ මන්ද බුද්ධිකයි නැත්නම් අන්ධ මන්දයි එකක් කියනවා එකක් හිතනවා එකක් කරනවා. ඉතින් ඒකකොට බත් කරන ගමන් කතා කරන්න ගියම දත හැපෙනවා. මෙයා සාමාන්‍ය නිදර්ශන විදිහට පෙන්වන සතිය <clears throat> නැති වෙච්ච දෙයක් විදිහට එචා එකවරකට එකයි ඒක හොඳින් කරන එක තමයි සත්‍ය පිහිටීමට ආධුනිකයා ගන්න ප්‍රයත්නය. නමුත් අපේ ජීවිතේ ඊට වඩා බොහොම සංකීර්ණයි. අපිට එකවරකට එකක් කර කර ඉන්න බෑ. ගොඩක් කරන්න වෙනවා වගේ පේන්න තියෙනවා. එතකොට තමයි තේරෙනවා එළඹ සිටින ගතියක්. නැත්නම් කරන වැඩේ දෝතිම්ම කරන ගතියක්. කරන වැඩේ බොහොම සදී පැහැදී ආදර ගෞරවයෙන් නැමිෂ්ඨ කරනකොට ඒකට සක්කච්ඡාකාරීකම කියලා කියනවා. ඒත් එක සතිය පිහිටනවා. ගැඹුරටම යනකොට තමයි තේරෙන්නේ මේ මේ තැන්වල මට සතියේ නැහැ කියලා තමන්ට තේරෙනවා ඒකේ ආනිසංස ලැබෙන්නේ එහෙම සතියේ නෑ කියලා වැටුණාට පශ්චාත්තාප නොවන තැනට ගියාට පස්සේ භාගයට නිවන් දැක්කා. සතියේ නෑ. නැති බව දන්නවා. දැනගත්තට පස්සෙත් පශ්චාත්තාප වෙන්නේ ඊට පස්සේ පුළුවන් විදිහට සතිය හදා ගන්නවා මිසක්කා. ඇති කැඩිච්ච සතිය ගැන පශ්චාත්තාප නොවීම සතිය බලවත් වෙත ගැනීමක්. නමුත් මේ ප්‍රශ්න අහන ඊට වඩා මූලික අවස්ථාවේදී එතකොට වර්තමානයේ එළඹ සිටීම අප්‍රමාදය මදය අනිත් පැත්ත ප්‍රමාදයේ අනිත් පැත්ත මුළු හදින්ම දෝතිම්ම වැඩක් කරන වෙලාවේ තියෙන ගුණයට අපි සතිය කියලා කියනවා. ඉතින් ඒක බොහෝ විට අපි ළඟ තියෙන එකක් දන්නේ නැතිව. ඒ සත්පා පරියන්කේදී මේ භාවනා මඩුවනක වැඩමුළු අපි කරන සියලු අගකීම් යුතුයකම් බාහිර තබලා පොඩි වැඩ ටිකක් බලනවා. ඒ දෙයට එළඹ පෙළඹ වාසිය කරන්න පුළුවන්ද කියලා වැඩේට ඒක වැඩිවීමක් පේන්න තියෙන්නේ කොහොමද කියන එක මේ ප්‍රශ්නේ තමන්ට අසත්‍යමත් වෙලාව ප්‍රමාදයට වැඩිච්ච වෙලාව මදයට වැඩිච්ච වෙලාව මේකයි මේකයි කියලා තේරෙනවනම් ඒක ලুকু දියුණුවක් ඒකට නොසලී ඉන්නවනම් භාගයට නිවන් දැක්කා වගේ කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විටදී අය මස්සදැල්ලක්සේ දැනුනි. තවදුරටත් අඩියක්වත් තබා ගැනීමට නොහැකි විය. ඉක්මනට විචයල්ලා ගතිමි. මේකයි මස්කුලියක් මෙනයි සිතිමි. මේ පහදා දෙන්න. දෙවනි කොටස පරයන්ක භාවනාවේදී තීරසයක් බිම් වැටි කුඩු වී යන්නක් මෙන් මේකෙහි ඇට ටික විසිරී නොපෙනී ගොස් කිස් බවක් දැනුනි. මේ පහදා දෙන්න. ඔබ වහන්සේට පෙරවන් සරණයි. භාවනා කරගෙන යනකොට පරියන්ක සක්මණේදී අපේ හිත කතා කරන්නේ රූපක මාර්ගයේ. අපි හිත කතා කරන නිදර්ශන මාර්ගයෙන් මේවට අපි සංඥා කියලා කියනවා. ඉතින් මේ හිත සාමාන්‍ය මොලයත් එක්කත් වෙන කෙනෙක් එක්කත් ශරීරයේ ඉඳුරන් එක්කත් කතා කරන්නේ කලින් යොදාගත්ත සංඥාහරහා රූපකහරහා ඒ රූපක තමයි ඔය පෙන්වන්නේ. මස්සදල කොයි කෙනෙකුට ඇත නෑ. ඒකට මසකින් සමකින් ආරක්ෂා වෙලා නෑ. ඒ නිකන් වැగిරෙන සුළු ගතියක්, පටවි ගතිය, ආපෝ ගතිය තියෙන එකක්. ඒ වගේම පරියංකයක ඉඳද්දී විදුරු භාණ්ඩයක් කඩලා යනවා වගේ මැටි භාණ්ඩයක් කඩලා යනවා වගේ බුදුරජාණන්සේ පාවිච්චි කරන මැටි කල කැඩලා යනවා වගේ කියලා. ඉතින් මේ වගේ සංඥාවල් එද්දී ඒව එවිලා යන සංඥා නිත්‍ය සංඥා නෙවෙයි. නමුත් අපි ඒ වගේ දේවල් ගෙටකෙවද්ද ගන්නව වෙනුවට ඒ වෙලාවට කළ යුතු සෞඛ්‍ය සම්පන්න සංඥාවර තමයි අරමුණ කියලා කියන්නේ. නිමිත්ත කියලා කියන්නේ ඒ වෙලාවට යෝගාවචර දන්නවනම් දැන් මගේ ඇඟ මස් කුලියක් වඩටපත් වෙලා පාලනය කරගන්න බැරි තත්ත්වයට යනවා. මේ තත්ත්වයට ගියාට පස්සේ අපි ඒක ලොකු කරගෙන ඒකට ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේකට හේතුඵල ධර්ම කියලා හොයන වා කියලා කියන්නේ මම මෙතෙක් කරන ගිය සක්මන 100%ක්ම අමතක අය බිම තියෙන බව දැනෙනවද මේක සිද්ධ වෙන්නේ නොදැනෙද්දිද මේක වෙන්නේ එහෙම නැත්නම් ඒක දැනට කතා නොකර මේ ආපු ආගන්තුකය ලොක් කරගන්න හදනවා. භවනා කරගෙන ඉන්නකොට මේ වීදුරු භාණ්ඩයක් කැඩලා යනවා වගේ පීරිෂක් උඩලා යනවා වගේ දැනෙනකොට ආනාපානෙමද ඉන්නේ නැත්නම් ආනාපානෙ සම්පූර්ණයෙන් අකමකාගෙන මේක එනවද? මේක ගියාට පස්සේ නැවත ආනාපානට යන්න පුළුවන්ද කියලා මේ කතාව මේ ඉදිරිපත් කිරීම ආනාපානයේ තේමා කරගන්න. හරියන් ආනාපානය කරනවා කියන උපකල්පන ඉදරන මම මේ කතා කරන්නේ ලියපු දවසට කියපු දවසට සක්මන් කරනකොටත් මම මෙතෙක් කියලා කර කර හිටියේ පයේ මට වම තියෙනකොට මෙහෙම දැනනවා දකුණ තියෙනකොට මෙහෙම දැනනවා එහෙම කර කර ඉන්න වෙලාවක මගේ හිත මගේ කය මස්කුලියක් බාට පත් වුණා. ඒ වෙලාවේදී මට මේ වම දකුණ බලන්න බැරි වුණාද? මේක ඉවරනට පස්සේ පුළුවන් වුණාද කියලා සක්මනේ කලියුත්ත ගැන වචනයක් හරි කියලා කතා කරනවා නම් මේකේ පුණයක් තියෙනවා. මේ එන ආගන්තුකයා ලොකු කරගෙන තමයි ගර්භපටයුතු ප්‍රධාන කර්මස්ථාන ගැන වචනයක්වත් නොකිය මෙච්චර බොඳ මෙච්චර බොළඳ සංඥාවක් විස්තර කරගන්න හිත ආදන ඇති. ඉඳට සහයෝගය දෙන්න වටින්නේ අපි දෙන්න ඕන ප්‍රධාන කරන අපි අමඳුල්ලා දීපු සක්කර්මණයටයි මූල කර්මස්ථානයි. ඒ ගැන වචනයක් කතා නොකර මෙව්වට කියන්නේ නිකන් ගම්මැදි හැලී කියලා. පච කියලා. එහෙම නැත්නම් කියන්නේ සම්පප්පලාප කියලා. කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනේ මම කර කර හිටියේ මේමයි ඒක මේ මේ වැටෙද්දි මට මේ වගේ එකක් ආවා ඒක ගියාට පස්සේ මම පුළ එකට ආවද යන්න බැරි වුණාද කියලා මූල කර්මස්ථානයේ තේමා කරන කතා කරන්නේ පරියන්කේදීත් එහෙමයි ඒ කියන්නේ කතා නොකර මෙහෙම කිව්වහම කිසිම දෙන උත්තරේ නඩුවට කිසිම අදාළ කමක් නැහැ අරස්පස්න ගොඩාක් අහන්න වෙනවා අදාළ සාක්ෂිය ගන්න මම කියන්නේ සාක්ෂියට නුසුදුසෙක් කියලා නැත්නම් උසාවියේ කතා කරන්න දන්නේ නැතිකම. උසාවියේ කාලේ නාස්ති ඒ නිසා මූලික උපදේශ පන්තියේ නැවතත් අහුම්කන් දීලා හෝ සක්මනීදි තමන් කර කර හිටියේ මොකද්ද? මේකට ඉස්සලා ඒක කෙරුවද? මේකට ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අකමකා ගියාද නැත්නම් නැවතත් තමයි ඉදිරියට යන්න පුළුවන්. පර්යංකේ තමන් කර හිටව භාවනා මොකද්ද? මූල කර්මස්ථානය මොකද්ද? ඒක කරද්දී මේ සිද්ධියකට කොහොමද සම්බන්ධ වුනේ? මේ සිද්ධියට පස්සේ සම්පූර්ණයෙන්ම අර වැඩි අකමකා ගියාද නැත්නම් මේ සිද්ධියෙන් පස්සේ නැවතත් Tamanට මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියලා ඒ මූල කර්මස්ථානය අරමුණ ප්‍රධාන අමුත්තා ප්‍රධාන දේ ගැන කතා කරලා මේ කියනවනම් විශ්ව කරන්න පුළුවන්. ඒ නිසා මම මේ කියන ක්‍රමයේ හැටියට මේ ප්‍රශ්න කරු කැමැති වෙන එකක් නෑ. මම කවුද කියලා ඉදිරිපත් වෙන්නේ. මම මම බැගෑ වෙලා කියනවා කරුණා කළා මේ අදාළ තොරතුරු ටික සභාගත කරන්න. එතකොට අපිට සාකච්ඡාවට ගොඩක් විස්තර ලැබෙනවා. කොහොමද මේ අතුරු අමුත්තු සම්බන්ධ වුණේ ප්‍රධාන අමුත්තත් එක්ක කොහොම කරගෙන යද්දිද කොයි වෙලාවෙද මොකද කියලා පසුබිම තෙන්නේ නැතුව මෙවෙන් කියන්නේ මේ කොහෙද යන අනිච්ච සංඥාවක් නිත්‍ය කරගන්න හදලා අහක යන නයි ඔඩොක්කේ දාගන්න කතාවක්. ඒකට අපි අපේක්ෂා කරනවා කවුරු හරි ඒකට හරස් උත්තර දෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. දර්ශාමින් වහන්සේ මට පැය කාලක් විතර ඉන්න විට කය වේදනා දැනෙන බැවින් ඉරියව් වෙනස් කරන්න වෙනවා. අනේ මට පිට වෙන්න. ඔබ වහන්සේට පින්. අනේ මට මේ වේදනාව වෙන්නේ ඉස්සෙල්ලා කරන කර්මස්ථානේ කියන්න මට. එතකොට මොනවද දැනෙන්නේ කියන්නේ? එතකොට මට කිතගේ වේදනාව මොකද කරන්න කියලා. මේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙම තමයි. අතරමඟදී ඩොක් කාලා කියන වේදනාව කමන මට පිට වෙන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා විනාඩි 15ක් භාවනා කරලා තියෙනවානේ. මොකද්ද කරපු භාවනාව? ඒකෙදි මොනවද ලැබිච්ච තොරතුරු? අන්න ඒකෙන් මට පුළුවන් මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න. උත්තරේ දෙනවා කියන එක නෙවෙයි හිතාගන්න. ඒ මොනවක් කරන්නේ නැතුව මම මෙච්චර සාදරෙන් කියන ඉඳගත්තාම ආනපාන බලන්න කියලා මට කියන වේදනාව දැක්කයි. මොකද තාම සාදරෙන් ආනපාන බලන මෙන්න කියන පීරිසක් කරනවා දැක්කයි. සක්මන් කරගෙන මේෙන් කියනවා මස්ස දැල්ලක් දැක්කයි කියලා. ඉතින් මේ මිනිසෙකෙන් අංජනමක්වත් බලන්න පුළුවන්ද කියලා හිතන්නකො. හිතෙන දේවල් කියනවා මං අහන මොනවක්වත් කියන්නේ. ඒ නිසා මම කියනවා කරුණා කරලා තමන් කරන කර්මස්ථානයේට මේ අතුරු ආන්තර සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මූල කර්මස්ථානයේ මුල් කරලා කතා කරනවා මිසක් ඔය එහෙම අනේව ගැන කතා කරන්න පටන් අරගත්තොත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් තියෙන්නේ මේ ප්‍රශ්න කරගෙන මම අහනවා මේ වේදනාව වෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද මූල කර්මස්ථාන වෙන්නේ ඒ කොහොමද මෙනෙහි කිරුවේ කොහොමද වැටහුනේ ඒ කියන්නේ මේ මූල කර්මස්ථානයේදී මේ වේදනක පාරටම ආවද නැත්නම් ටික ටික ආවද ඒක තමයි මොකද කළේ අන්න ඒ තොරතුරු ටික දුන්නොත් මට හදා බෙදා ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට තියෙන වේදනා ප්‍රශ්නයක් තියෙනවා ඉන්ජෙක්ෂන් එකක් ගන්න හිරි වැටෙන්නේ ඉවරයි. නැත්නම් පැන්ඩෝල් පෙත්තක් ගාලා බුදිය ගන්න ඉවරයි. නමුත් මෙතෙන් අපි ආවේ ඒකට නෙමෙයි. වේදනානස ගැන උගන්වන පාඩම නෙවෙයි මේක. මේ කියන්නේ ආ භාවනා කරනකොට වේදනාව කන මොකක්ද ඊට ඉස්සර කරපු භාවනාව මට මෙහෙම වුණේ. මෙන්න මෙහෙම වේදනාව සම්බන්ධුනේ කිව්වොත් මම වගේ කියනවා. මේ දෙවෙනි වතාවටත් මම කියනවා මේ ප්‍රශ්න කරු කරන කයගෙන් හරස් ප්‍රශ්න ඇහිමේ අයිතිවාසිකව මම තියාන කතා කරන්නේ. කැමැති නම් කවුරු හරි තමන්ගේ තුරුසු සභාවට දාන්න ඒක ලොකු ධර්ම සාකච්ඡාවට ලොකු පණක් වෙයි. ඉදිරිපත් වෙන එකනා විහිළුකාරයෙක් වගේ පේන්න ඉඳ තියෙනවා මම කතා කරන විදිහට ඒ කෙනාට නිකන් ආත්ම ගෞරවයට හානි වෙන්න ඉඳ තියෙන එක තනිකර වගකීම මම බාර ගන්නවා. මොකද මේ සාවි හරස් ප්‍රශ්න ඇසීමේ අයිති මට තියාගෙන මම නඩු අහන්නේ. හැබැයි මම මේ මම කතා කරන විදිහට කවුරක්වත් උත්තර දෙන්න කැමති නැහැ. කොටු වෙනවනේ. හැබැයි මම බැගෑ වෙලා කියනවා සීල දෙනාගේ දැන ගැනීම පිණිස මේ කවුරු හරි කමක් නැ ඔන්න කමක් නැහැ කියලා ඉදිරිපත් වෙනවනම් ධර්ම සාකච්ඡාට පණ වෙනවා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි ආර්ය නිහඬතාවය සහ කුෂ්ණිම්භූත භාවය ගැන පැහැදිලි කර දෙන්න. නිර්වාණ සරණයි. අපි ඒක ධර්ම දේශනාවට ගමු. ධර්ම දේශනා කරන වෙලාවදී මම වෙලාව ගන්න. දැනට ඒක විවස්ථාවක් කියලා මතක තියාගන්න. දෙන්නේ කත්තල් බඳගෙන යන්න එපා. වෛරුපාසනකම් කරන්න එපා. Tamanට යමක් අවශ්‍ය නම් පිටිට එක සංවිධානය කරපෙන්නාට කියන්නේ නැත්නම් කෝඩිනේට් කරන එකනට කියන්නේ එක එකන ප්‍රශ්න සාකච්ඡා කරන්න ධර්ම සාකච්ඡා කරන්න උපදෙස් දෙන්න වෛද්‍ය උපදෙස් දෙන්න ලෙඩ දුක් බලන මොකක්කටවත් යන්නේ. ඒ සෑම දෙයක්ම ව්‍යවස්ථාට විරුද්ධයි. ලෙඩක් තියෙනවා නම් කාට ආශිර්වාදයක් අවශ්‍යතාවය තියෙනවා අදාළ කෙනාට කණ්ඩායම් නායකයෙකුට හෝ පිටිට ඕගනයිස් කරන කෙනාට හෝ සම්බන්ධී කරන කෙනාට කියන්නේ එහෙම නැතුව ආර්ය තුෂ්ණි භාවනේ වේවැල කරන හොඳටම තමයි. නැත්තම් කන කපලා එළියට දාන්න. එච්චරයි කියන්නේ. නමුත් ඒකට කොහොමද භවනා ජීවිතේ සම්බන්ධ වෙන්න කියන එක අපි ධර්ම දේශනාවට කල්තබනවා. ගර්ථර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා යනුවෙන් සිතමින් කොපමණ දුරක් පියවර තැබිය යුතුද? මම හිතන්නේ මූලික උපදේශවල ඔහොම පටලවිල්ලක් තිබුණා කියලා. මූලික උපදේශය තියෙන්නේ සක්මන් කරන්නේ මේකයි කියලා අදිස්ථාන කරලා හිතගෙන සක්මන් මළුව දියාගෙන හිතගෙන මම ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාන. ඒකලා බලන්න කොහොමද මං ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න ඉතර හිතම්මමයි හිටගෙන සක්මන් ඉස්සලා හිටගෙන ඉන්න ඉරියවට හිත දාපුවම වෙනස මොකද්ද කියලා. උදාහරණයක් වශයෙන් කියනවා ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාපුවාම හුඹහක් වගේ. හිටගෙන හිටගෙන ඉන්න ඉරියවට දාපුවාම ඉටිපන්දමක් වගේ. කුණ්‍යක් කොළේ ගැහුවා වගේ. ආන්න එක තේරෙනවද? බයින්ස් කොට දන්නවනේ දැන් මේ සක්මනේ කියලා. ඊට පස්සේ මේ අදිෂ්ඨාන කරපු ඉඩමේ එහාට මෙහාට විනාඩි 5ක් විතර ඇඟ හුරු වෙන්න එහාට මෙහාට යන්න බුද්ධියේ ධාරාව යන්න හොඳට ක්‍රියාත්මක වෙන්න හිදි කැඩෙන්න එහාට මෙහාට ඇවිදින්න ඇවිදිනවනම් තමයි තේරෙන්නේ මේක තමයි මගේ ඇවිදින වේගය එතෙන්ට යනකම් කිසිම මෙනෙහි කිරීමක් කරන්න එපා භාවනාවකට ඔලුවට ගන්නත් එපා මේ මේ සක්මන් මළුව පදම් කරගන්නවා මම මේ පරියන්කේ ඉඳලා ධක්මන්ට ගියා කියලා හිතර වද්දලා දෙන්නේ මෙහෙමයි විනාඩි 5ක් විතර එහාට මෙහාට ඇවිදිනවා ඇවිදලා පරියන්කේදී උඩුකයනේ බලන්නේ ආශ්‍රව ප්‍රසවාසයේ යටිකය අමතක වෙන්න ආරම්භ සක්මනේදී යටිකය බලන්න උඩුකය අමතක වෙන්න ආරම්භ ඒකල වන්දේ යටිකය මොකද්ද වෙන්නේ කියලා මිසක්කා මේ කෝසෝනෝ යවනවා තබනවා නම්මන මොනක්වත් දන්නේ නැහැ ඊට පස්සේ දකින්න දෙය කියන්නේ යටිකය මෙහෙම ඇවිදිනකොට මෙන්න මෙහෙමයි මට දැනෙන්නේ කියලා එහෙම නැතුව කොච්චර වෙලා වම දකුණ කරන්න ඕනද කොච්චර වෙලා ඉසවීම තැබීම කරන්න ඕනද කොච්චර වෙලා ඉසවීම යැවීම තැබීම කරන්න ඕනද කියලා කියන්නේ මේ හතරස් මනසකින් අහන ප්‍රශ්නයක්. කාර් එකේ ස්ටාර්ට් කරාට පස්සේ ෆස්ට් ගියර් එකේ කොච්චර හැතැම්ම ගානක් යන්න ඕනද? සෙකන්ඩ් ගියර් එකේ කොච්චර හැතැම්ම ගානක් යන්න ඕනද? තර්ඩ් ගියර් එකේ කොච්චර යන්නද කියන එක කන්දේ හැටියට වෙනස් වෙනවා. බරේ හැටියට වෙනස් වෙනවා. වාහනේ හැටියට වෙනස් වෙනවා. කිසිම ටෙක්නිකල් රයිටින් එකක් ලියන්න බෑ ওই සබ්ජෙක්ට් ඩ්‍රයිවර් දැනගන්න ඕනේ කොච්චර දුර ෆස්ට් එකේ යන්න ඕනද කොච්චරක් සෙකන්ඩ් එකේ යන්න ඕනද තර්ඩ් එකේ යන්න ඕනද. එහෙම නැතුව අහන්න ගියොත් එම ඉංජිනේර කෙනෙක් ගෙන්නලා මේ වාහනේ හැටියට ෆස්ට් එකේ විනාඩි කීයක් දුවන්නද සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ එන්නේ උඩුවෙන් බලාවි. මොනද මේ ආන්නේ මේ කන්දක තියෙනකොට ඒ ෆස්ට් එකේ දුවන තරම් ඕනේ නැහැ පල්ලෙමේ තියෙනක. දැන්නේ තියෙනවා. බර දානකොට. එන්සාර මූලික සරල උපදේශවල තියෙන මේ සරල භාවයට යන්න gedirin ginawa දේවල් දාගන්න එපා ඔළුවට. එතකොට ප්‍රශ්නේ ඇහෙනකොට මට තේරෙනවා අනවශ්‍ය සංකීර්ණකමක් අරගෙන තියෙනවා. අනවශ්‍ය සමීකරණ වගේ කටපාඩම් කරන්නවිල්ල තියෙනවා. මේකේ තියෙන්නේ සක්මන් කරන්න එහාට මෙහාට යනකොට බලන්නේ ඉඳගෙන ඉන්නවට වැඩිය ඇවිදිනකොට මොනවද දැනෙන්නේ? වචනෙන් කියනවා ඉඳගෙන ඉඳ දැනන දෙයට වැඩිය ඇවිදිනකොට දැනන දේ වෙනස පොඩ්ඩක් කියන්න. ඒ හොඳටම ඇති. ඒක දැනුණාට පස්සේ තමයි වමයි දකුණයි අතර වෙනස දකින්නේ. ඒක දැනුණාට පස්සේ තමයි එසවීම තැබීම දෙක වෙනස දකින්නේ. එතනින් පටන් ගන්න යන්න එපා. අර 1 2 3 පිළිවෙලට යන්න. එතකොට පටලවිල්ලක් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අයදියා බලන්න යන දේ මට අවබෝධ නැත. ඒ තේරුම් කර දෙන්න. අය අය දිහා බලන්න යන දේ මට අවබෝධ නැත. ඒ තේරුම් කර දෙන්න. අය දිහා බලන්න එපයි කියලා තියෙනවා. අය කය දිහා බලන්න. ඇත්තටම තමන්ගේ කය දිහා බලන්න අන්තිම අප්පිරියයි අපි. ඒක අනුන්ගේ කය දිහා බලන්න. තේරෙන්නෙම නෑ. ඒක බුදුහාමුදුරු කිව්වත් තේරෙන්නේ නෑ. අනිත් එක මතක තියාගන්න ඔය කය දිහා බලන එකේ ඉතාම වැදගත් දේ තමයි ඇහැ දිහා බලන. කෙනෙකුගේ කය දිහා බලන්න මූණ දිහා බලන්න. මූණ දිහා බලන්න ඇහැ දිහා බලන්න. ඇහැට ඇහැ පේන්නේ නෑ. කවදාකවත් ඇහැට ඇහැ පේන්නේ නෑ. සපියෝ බලනවා කියලා කරන්නේ විකාරයක්. අපේ ඇහැ අපි දැකලා තියෙනවා කන්නඩියෙන් දැකලා තියෙන්නේ. ෆොටෝ එකකින් දැකලා තියෙන්නේ. ඒ නිසා ඇහැදියා ඇහැ බලන්න බෑ කියන අමාරුකම ඔය තමයි ඔය කියන්නේ. අපිට මේ මාන්ලි කුංශකේ ගෑඟ දිහා බලන්න කිව්වනම් ගාමිණි කුංශකේ ගෑඟ දිහා බලන්න කිව්ව අම්මා. පපුව මෙච්චරයි උස මෙච්චරයි දත් මෙච්චරයි ඇස් මෙච්චරයි කටපාඩමින් කියයි. උඹගෙන බලපන් කිව්වොත් තේරෙන්නේ නැහැ කිය. ඇත්ත. තේරෙන්නේ නැහැ. ඒක තමයි සංසාරෙ මෙතෙක්කල් අනුන්ගේ ඇඟවල් බල බල තමයි යාවේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ වර්තමාන ජීවිතන මම දැන් මෙතන. මම කියන්නේ මම ගන්න මේ හැම සීමා කරගත්ත කෙස්වලින් පාතලයෙන් උඩ මේ ප්‍රදේශය. මේකට කය කියලා කියන්නේ මේක කන්දක්, මේක සමූහයක්, මේක ගොඩක්, මේක රිත්තක්, මේක කලාපයක්. ඒ කලාපය ඒකේ තියෙන ඒකකයක් නියෝජනය කරන්නේම නැහැ. ඒකකයක් නියෝජනය කරන සම්පූර්ණ වෙනස් දෙයක්. එකතු කරපුවාම නියෝජනය කරන සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක නිසා මේක දිහා බලන්න බලන්න බලන්න බැලීමේ විපරිණාමයක් සිද්ධ වෙනවා. එකම දෙයක් බලන එකම දෙයක් එකපාරක් බැලුවගෙන දෙසරයක්, තුන්සරයක්, හතරසරයක්, පස්සරයක්. ඉතින් අපිට පුරුද්ද තියෙන්නේ නිත්‍යව පවතින දෙයක් බලන නිත්‍ය සංඥාව. බුදුන්සේ ඒකට මොකුත් කියනද කියනවා උඹ ඔබම දිහාම. බලන කෙනෙක් නෙමෙයි මේක අදහස් කරන්නේ මානසික ආයතන ඇස් දෙක වහලා බලනවා. බලනකොට කවදාහකත් එක සැරයක් දැකපු එකත් තව සැරයක් දකින්න බෑ. ඒ තරම් මේක වෙනස් වෙනවා. ඒක නිසා බලන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ඇත්ත මෙහෙම කියතයි. බලන්න බැරිකම එකක්. මොකද හේතුව අපි බලන්න දන්න පිට විතරයි. විද්‍යාව කියලා කියන්නේ පිට බලන එක. දැන් මේකටයි බුදුහාමුදුරු දෙකටයි දෙකටම විද්‍යාව කියන නමත පාවිච්චි කරනවා. ඒක වසල යදවුම. සම්පූර්ණ වචනේ පටලවා ගැනීම. විද්‍යාව බලන්නේ බාහිරේ. බුදු ජනක විද්‍යාව හැටියට බලන්නේ ඇතුලේ. එච්චරයි වෙනස. නමුත් මේ දෙකවත් අද විද්‍යාඥයෝ දන්නේ නැහැ. බහාමුදුරු දන්නේත් නැහැ. බුදුජානක කියපේකම තමයි විද්‍යාඥයන් කියන්නේ යා එළිය බලන්න කියපම බුදුහාමේ ඇතුලේ බලන්න කියන මොකද්ද බලන්නේ ඇතුලේ උඹ උඹ ඉඳලා උඹට තේරෙන දේ බලපන් උඹේ කය බලපන් බලන්න ගියාට පස්සේ පේන දේ කියන්න මේ ලෝකේ කිසිම භාෂාවක් නැහැ ඒක දෙවෙනි දුර්ලභම අපිට ඕනම කෙනෙක්ගේ බාහිර දේවල් මනින්න ව්‍යාකරණ තියෙනවා භාෂා තියෙනවා නිලතල නිදර්ශන රූපක උපමා ලක්ෂයක් තියෙනවා අද්දක වහන මම දැන් මෙතන ඉන්නවා කියන එක විස්තර කරන්න බෑ මොකාටවත් මොනම බාධාකවත් විස්තර කරන්න බෑ. ඒක ඒ තරම් ආධ්‍යාත්මිකයි. ඒ තරම්ම ආගමිකයි. අපි හිතලවත් නෑ මම දැන් මෙතන ඉන්නවා කියන මේ උත්තරම ක්ෂණ සම්පත්තිය විස්තර කරන්න භාෂාවක් නැහැ. මොනම ව්‍යාකරණකින්වත් විස්තර කරන්න බෑ. ඒ නිසා මැරෙනකන් ඇහුවොත් who am I කියලා. මම කියන්නේ කවුද කියලා එක එකටවත් සාධාරණ උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ මැරෙන්න ඉස්සෙල්ලා. නිසා මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. අපි හිත දාලා බලන බැලලා උත්සාහ කරනවා කියන්නේ. අතීගාතරේ හිත දානකොට ඒක නෙවෙයි හම්බෙන්නේ. වෙන එකක්. ඒකට උත්සාහ කරනකොට ඉස්සලා ගේපේක බොරු කියලා හිතනවා. ඒ නිසා මේ පරිශ්‍රණය තුර තේින්න පටන් අර ගන්නවා මේකේ දුෂ්කරතාවය නිසා Tamanda taman නොපෙරෙන නිසා කියන්න බැරි නිසා අපි අනුන්ගේ දිගපල්ල බල බල භෞතික විද්‍යාව කියලා විශයක් ඉගෙන ගන්නවා. අනුගේ රසායනික දේවල් බලලා රසායන විද්‍යාව කියලා විෂයක් ඉගෙන තියෙනවා. ඉතිහාසය කියලා පරණ කුණු කන්දල් එකතු කරනවා. ඒ ඔක්කොම පරිබාහිරයි. නැන්ස කියන මේ ලෝකායත විශේෂ සියල්ලම මනුෂ්‍ය උම්මත්ත කරන සුළු. උම්මත්ත කරවන්නේ මොකද්ද? මමයා කියන එක දැනගන්න තව කෙනෙකුට sannivedanaya කරන්න භාෂාවක් හෝ මූලික සැකිල්ලක් අපි ළඟ නැහැ. ඒක අපි පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒ නිසා මම ගැන හැවිල්ල පැත්තක දාලා තියෙනවා. බුදුජානක කිව්වා ඔච්චරයි කළ යුත්තේ. මිනිස්සු බාහිරය හොයන්නේ. මට ගැන හොයනකොට මූලික උත්තරයක් එන්නේ නැහැ. අයිඩියා බලන්න කියන එක තේරෙන්නේ නැහැ. ඒක සාධාරණයි. නමුත් මේකටමයි හිත යොදවන්න ඕනේ. ඇලෙක්සැන්ඩර් කුමාරයාට ඉන්න කාලේ අස්වැක් හිටියා. ඉතාලම ජවාදික අස්වැක් මොකා පිට නැංගත් බිම දාන. ඇලෙක්සැන්ඩර් කුමාරයා ජයගත්තේ කොහොමද? එයා බලාන හිටියා මේ සෙල්ලක්කාරෝ සෙල්ලම් කරන ඌ බයයි උගේ හැවනල්ල දකින්න. අස්සයා. හැවනල්ල දකපු ගමන් ඌ පිස්සු වෙනවා. මෙයා කරපොදී අස්සයා හරවග සූර්යයා ඉන්න දිහාවට. හැරෙන්නම දුන්නේ නැහැ. කෙලින්ම නගිනේට එළෙව්වා. එළවනකන් ලස්සන ගියා. අස්සයා බෑ උගේ හැවනල්ල දකපු ගමන් ඌ බයයි. හැරලා බලපුවම කලබල වෙනවා. ඉස්සරහට ඔබන් කරයි. බුදුන්සේ කිය ඔය හැම තැනම හොයනකොට ඔබට ලකුණු ගන්න පුළුවන්. ඉතිහාසයේ ලකුණු ගන්න පුළුවන් භූගෝලයෙන්. ඔබ උඹ ගැන හොයපන් සත්‍යයක ලකුණක් ගන්න බෑ. ඔබට පේනවා එතෙන්දී හිත පච වෙනවා. ඔබට හිතේ තේරෙනවා එතෙන්දී තර්කෙ බිම වැටෙනවා කියලා. ඔබට එතෙන් තේිනවා sannivedana වැඩක් නැතිතියක් බව තේරෙනවා. වැඩක් නැහැ කියලා. ඔබට ඉතින් උපමා වලින් වැඩක් නැහැ කියලා. උත්තරම තියපන් හිත. ඔය තමයි හික්මීම කියන්නේ. බලපන් හිත කොච්චර දහංගට දානවද කියලා. බලපන් හිත කොච්චර චපලද කියලා. කොච්චර හිත ෂටද කියලා. කොච්චර ගොඩ පෙරක දොරුකම් ගේනවද කියලා. වෙන විදිහකට කීත හැකි මුළු සංසාරේ පුරාට අපි කෙරුවේ වර්තමාන මොහොතට වෛර කරපු එක. චන සම්පත්තියට වෛර කරපු එක තමයි කරේ. චන සම්පත්තියට මාන තුනක් තියෙනවා. මම කය දැන් මේ චිත්තක් මෙතන මේ ඉඩමේ. ඕකට වෛර කරද. ඕකේ ඉන්නම හිත කැමති නැහැ. ඒ වෙනුවට උඩු රැටනම ඉගෙන ගන්නවා, පාතර රැටනම ඉගෙන ගන්නවා, අර නැටුම් මේ නැටුම් කර කර ඉන්නවා මිසක් මම දැන් මෙතෙන් ආපු ගමන් අපි ඔක්කොම දක්ෂකම් කටේ තියෙන නරිවන්නම් පුරාපල්ලෙන් බහිනෝ කියන ඔක්කොම බහින. ඒ නිසා අපි උත්සාහ කරමු මේ පරියන්ක මේ වැඩමුළුවේදී පුළුවන් තරම් හිත ඇලෙක්සැන්ඩර් කුමාරයා අස්සයා සූර්ය දිහාට හැරෙව්වාගේ මම දැන් මෙතන කියන තැනට දාලා මේක තව කෙනෙකුට කියන්න පුළුවන්ද කියලා. නැත්නම් ඒ තියෙන දේ මට වැටහෙනවා කියන වචනෙට දාන්න පුළුවන් කියලා අපේ හිතට වටා ගන්න ඕන කමක් ඇත්තෙම නැහැ. ඕක තමයි හිතේ මායාව අල්ලන තැන. ඕක තමයි හිතේ ෂටගති අල්ලන තැන. අපි සීලු තැන්න දක්ෂයි. මම දැන් මෙතන කියන තැනට තව වැඩ පටන් ගන්නවත් නැහැ. ආදුනිකයගේ නම දෙන්න වටින්නෙත් නැහැ. ආධිකම්මිකගේ නම දෙන්න වටින්නෙත් නැහැ. ඒ අතින් බලනකොට අපි සියල්ලම සමානයි. එක්කෙනෙකුටවත් ලකුණු ගන්න බෑ. ලකුණු ගන්න පුළුවන් අතෝසලා කියන්නේ. මම මගේ මම මම දැන් මම දැන් මෙතන කියපු දාපු තමයි මට මෙන්න මේ තේරෙනවයි කියලා මෙහෙම තේරෙනවයි කියලා කියන්න බෑ. කියන්න බෑ. අපි ඔක්කොම එක බෝට්ටුවට නගිමු. ඔක්කොමලා ඉන්නේ දන්නේ නැත්නම්ක සරුවඥාන්සේ දන්න මම දන්නේ නැහැ. භගවා ඥානාති අහන්න ඥානාමි. ඉතින් මේක ලොකු නියතමානිකමක්. මේක ලොකු මේ ඔලමල කමක් නැති කතියක්. ඉතින් මේක අරගෙන යන් එහෙම මම මගේ කය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුණාට ඒක බැලිල්ල ඇස් දෙකෙන් නෙවෙයි මානසිකාරයෙන් බැලිල්ල අමතක කරන්න එපා. මම මෙතෙක් කියලා කිව්වා කියන්න බෑයි කියලා. නමුත් මම පුංචි ඉඟියක් දෙන්නම් උත්සාහයක් කරන්න. හොඳට ඇස් දෙක පట్టල වාඩි වෙන්න වාඩි වෙලා සම්මිතිකව සම්බර වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එක සංවේදනය කරන්න බෑ තමයි. හැබැයි එක එක්කෙනෙකුට තේරෙයි එහෙම හිත කලින් ප්‍රශ්න කරත් ඒකට උත්තර වෙනවා සතිය පිහිටිය ඒ කියන්නේ කොහොමද කියලා දැනගන්න එක. ඒකෝට තමයි තේරෙයි මම මැරිලා නැහැ කියලා. මේ කවුරුත් කියන එකක් නෙවෙයි ඒ චිත්තක්ෂණ ලැබෙන පණිවිඩයක් මම මැරිලා නැහැ කියලා. ඒ චිත්තක්ෂණ තව පණිවිඩයක් කරනවට ඉන්න ගිල්ල නැහැ කියලා. ඒ චිත්තක්ෂණ තව පණිවිඩයක් කරන මට ක්ලාන්ත වෙලා නැහැ 80ක් නැහැ කියලා. මැරිලා නැහැ නිඳ ගිල්ල නැහැ 80ක් නැත්නම් එහෙනම් හිතා ගන්න ඕක තමයි නිවන කියන්නේ. ඕකට තමයි යන්න ඕනේ. හැබැයි ඕක කාටවත් කියලා දෙන්න බෑ. ඔබට මෙතෙන් ගියාට උතර මෙහෙම දැනෙන්න ඕනේ. දැනෙන එක කහ පාටද නිල් පාටද හතර හතර වුන්ද කියන්න බෑ. හැබැයි මැරිලා නැති බව තේරෙවි. නිින්ද කිල්ල නැති බව තේරෙවි. ක්ලාන්ත වෙලා නැති බව තේරෙවි. එහෙනම් මතක තියාගන්න මේක තමයි sannivedana වෙන තැන. හැබැයි රූපක නිදර්ශන වලින් නෙවෙයි. වචන වලින් නෙවෙයි. මම මේ කියන්නේ වචන වලින් තමයි. නමුත් මේක අත්දැක දවසේ තේරෙනවා. මේ කාටවත් කියන්න බැරි වුණාට මේ අත්දැකීම බොරුවක් නෙවෙයි. අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් අස්පනා පිට වෙන එකක් මෙතෙක් හම්බුණාට ප්‍රතික්ෂේප කරපු එකක්. මුළු භාවනා ජීවිතේදීම අපි කරන්න හදන්නේ මෙන්න මේ මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහලා නැහැ කියන මේ අත්දැකීම ඉඳගෙන සක්මන් කරමුත් කනකොට බොනකොට යනකොට එනකොට පුළුවන් තරම් ඒකත් එක්ක ජීවත් වෙන එකයි ඒක ඉන්නා තාක්කයි සියර 200ක් අත උසල ගෙතයි කිසිම කෙලෙසයක් හිතේ නැහැ. මම මැරිල නැහැ, මම නිින්ද ගිහිල්ලා නැහැ, මම ක්ලාන්ත වෙලා නැහැ කියන එක වැටහෙන ඒ එකම චිත්තක්ෂණයකවත් රාගාදී කෙලෙස් වලට ඉන්න බෑ. ඒ නිසා අපි උත්සාහයක් කරමු ප්‍රශ්නට මම අනියමාත්‍යෙන් උත්තර දෙන්නේ විදි උත්තරයක් නැහැ. කය අඳ දකින්න කියන එක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන එක නම් තේරෙනවා. මෙන්න මේ විදිහට උත්සාහ කරමු කියන උත්තරෙන් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්ස පිම්බීම හැකිලිම වැඩිම හුස්ම ගැනීම පිටවීම වැඩිම දෙකම එකක්ද මේ වැඩිම සුදුසුද ගෞරවණීය නැසමි අපමණ භාවනාව ගැන ටිකක් විස්තර කර දෙමින් ඉල්ලා සිටිමි සමා වෙන්න මොනම දෙයක්වත් බලන්න එපා පේන්නේ බලන්න යන්න එපා පේන්නේ මොනවද කියලා කියන්නේ එච්චරයි බලන හැම වෙලාවෙම පටලවිල්ලක් තියෙනවා අරක පින්නොත් හොඳද මේක පින්නොත් හොඳද අරක ලොකද මේක පුංචිද තෝරනවා පේන දේ මොකක්වත් නැහැනේ පේන දෙයට තොරණ දෙයක් නැහැනේ පේන දෙන්නේ. ඒස ඇත්ත ගහගත්තාම බලන්න මොකද්ද පේන්නේ කියලා. පේන්නේ පිම්බීම හැකිලිම නම් ආනපන පේන්නේ නැහැ. ආනපන පේනවා පිම්බීම පේන්නේ නැහැ. දෙක ගලපන්න වෙලාවක් නැහැ. නිසා ගුණා ඉස්සර කරන්න කරත් ඉස්සර කරන්න එපා. හිතාගෙන ආපු දේවල් බලන්න යන්න එපා. හොඳට කය තැම්පත් කරලා ඇත් දෙක වහලා ඒ වර්තමාන හිත අරගෙන බලන්න පේන්නේ මොනවද මම දන්නේ බලනවයි පේනවයි කියන දෙකේ වෙනස දන්නවද? බලනවා සහ පේනවා කියන්නේ. අහනවා සහ ඇහෙනවා කියන එක. කරනවා සහ කෙරෙනවයි කියන එක. හිතනවා සහ හිතෙනවයි කියන එක. මම මේ විස්තර කරලා දෙන්න හදන්නේ කිසිම දෙයක් බලන්න යන්න එපා, පේන දේ කියන්න. කිසිම දෙයක් අහන්න යන්න එපා, ඇහෙන දේ කියන්න. කමඨාන් සුද්ධ කරනවා. කිසිම දෙයක් කරන්න එපා සිද්ධ වෙන දේ බලන්න. එනිසා මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ බලන්න තියනවා කියන හැඟීමකින් නෑ. ਸਰවචන්සේ දෙන විපස්සනාදි කියන්නේ ඇති හැටිය දැකීම මිසක ඇති හැටිය බැලීම නොවේ. ඇති හැටිය කවදා බලන්න බෑ. බලන්න යනකොට මම මතුවලා ඉවරයි, තණ්හා මතුවලා ඉවරයි, ditthi මතුවලා ඉවරයි. ඇති හැටිය දැකීම ඒ නිසා ඇති හැටි දකින්නම් පිම්බි මැකිලෙන් බලන්නේ හිතාන යන්නත් එපා. ආනපානේ බලන්න යන්න හිතන්නත් එපා. පේන්නේ මොනවද කියලා බලන්න ඒක දිගේ යන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඉන්නේ. පිරුවන් සර්ණයි අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරනකොට ඉදිරියේ කොපමණ දුරක් බලාගෙන කරන්න ඕනද? තබන අඩිය කොපමණ දුරකින් තියනවාද? ඔබ අනුකම්ප මට අනුකම්පාවකට වදාරන්න මැනවි. ඔය ඉතලකෙදිත් මම මතක් කරා සක්මණේ ඉස්සර වාඩිලා හිටගෙන ඉන්න බව දැනගන්න. ඉඳගෙන නෙවෙයි වෙනස මේකයි මම හිටගෙන ඉන්නේ කියලා ඇඟට කියන්න ස්වභාවයෙන් ඇවිදින්න කියලා. ඒක කොච්චර දුරින් තියන්න ඕනද කියන එක අපේ ඇඟ තීන්දුව කරයි. ඒක කියනවා බොඩි නොලෙජ් කියලා. හැම කෙනෙකුටම අදාළ ප්‍රශස්ත ගමන් වේගයක් තියෙනවා. එක එක නගුස හැටියට ඒක ඇඟට තීන්දුව කරන්නේ. තමන්ගේ උස පොළවේ හිටගත්තට පස්සේ අඩි 5යි නම් අඩි 5ක් ඉස්සරහ තනක් බලන්න. Taman අඩි 6ක කෙනෙක් නම් අඩි 6ක් ඉස්සරහා බලන්න. අපේ සිංහලයේ කියන්නේ සිය දණ්ඩක් ඉස්සරහා බලන්න. සිය දණ්ඩ කියලා කියන්නේ ওই කෝච්චි පීට දෙක අතර තියෙන පළල වගේ එකක්. සාමාන්‍ය මිනිස්සුගේ උස. Tamanගේ උස දිහා බලනකොට අංශක 45ට ඇහැ වැටෙන්නේ. ඉතින් මෙව්ව බරක පරස්ස කරගන්න යන්න එපා. Taman Taman අඩි 5ක් කෙනෙක් නම් අඩි 5 ඉස්සරහා බලන්න. ඉතින් ඕකට දැන් බර්නිය කැලිපරයක් ගෙනල්ලා අඩි 5යි අඟල් 4යි දශම තු දශපස්ථාන කියතු උදේට මෙච්චරක උෂ්ණත්වය නිසා වැඩි වෙනවා දවල් වෙනකොට සීතල වෙනවා ඔයව ප්‍රශ්න කරගන්න එපා දල වශයෙන් කියන්න බිය ගහක් විතර ඉස්සරහින් බලන්න යනවා කියන එකයි තියෙන්නේ ආනාපාන භාවනාවේදී මෙනෙහි කරන්නේ ඉරියව්වද ආනාපාන භාවනාවේදී මෙනෙහි කරන්නේ ඉරියව්වද ඉරියව්ව මේ ආනාපාන සති භාවනාවේ මෙනේ කරන්නේ ආනාපාන. ආස්වාසිය මෙනේ කරන්නේ ආස්වාසිය. ප්‍රස්වාසදී ප්‍රස්වාසය. ඊට ඉස්සෙල්ලා තමයි ඉරියව්ව මෙනේ කරලයි අපි මේ ආස්වාද ප්‍රස්වාසයට යන්නේ. ඒක නිසා ඒක තමයි මම කිව්ව ඉස්සෙල්ලාම සතිය කියන එක වර්ණකා ගැනීම නිසා මගේ ලක්ෂයක් ප්‍රශ්න අහන්න වෙනවා. එක ප්‍රශ්නයක්වත් මෝඩයි කියන්න බෑ. එක ප්‍රශ්නකට hina වෙන්න කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ. මොකද හැම කෙනෙක්ම මේ වගේ ප්‍රශ්න අහලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. නිසා ආශ්‍රත් ප්‍රසවාසයෙන් සිද්ධ වෙන්නේ ආශ්වාසලාදී ආශ්වාස බලන්න. ප්‍රශ්වාසලාදී ප්‍රශ්වාස බලන්න. ඊටත් ඉස්සෙල්ලා Taman ඉන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙන ඉරියව්ව බලන්න. මතුවෙනවා නම් ආශ්වාස ප්‍රශ්වාස ඒක දිහා බලන්න. ඒක නිසා ඒ වෙලාවේ හැටියට මෙනෙහි කිරීම, මනසකාරය යෙදවීම, යෝනිසමනසකාරය කෝකද කියන එක ඉරියව්වෙන් ඉරියව්වට අරමුණෙන් අරමුණට මොනම තාලයකට වෙනස් කරන්න බෑ. එෂා පේන දේ බලන්න කියන එක තමයි විපස්සනාට දෙන්න තියෙන සරල ඒ වගේම බොහොම ඍජු උත්තරයක් ඒක. බොහොම බොහොම මේ ප්‍රසිද්ධ උත්තරයක්. පේන දේ බලන්න මිසක් හිතන දේ බලන්න, කැමැති දේ බලන්න, ලොකු දේ බලන්න, වැඩි පිංසිත වෙනේ බලන්න කියලා කියන්නේ අම්මෝ මොඩකම. උච්චජනනාසික තියෙන ඇති හැටිය දැකීම නිසා ආශ්‍රද ප්‍රසවාසය නම් ආශ්‍රද ප්‍රසවාසය බාහනබණි කියලා කියන ආශ්‍රද ප්‍රසවාසය කියලා මතක තියාගන්න. ඒකේ තවත් විස්තර කරන්න ආශ්‍රදලාදී ආශ්‍රාසය බලන්න, ප්‍රසවාසලාදී ප්‍රසවාසය බලන්න ආස්වාදයේදී තේරෙයි ප්‍රසවාසයක් නැහැ කියලා. ප්‍රසවාසයේදී තේරෙයි ආස්වාදයක් නැහැ කියලා මේවා එකිනෙකට වෙනස් වෙච්ච දේවල්. ඒ නිසා ඉරියව් ඉන්න වෙලාවදී ඉරියව් බලන්න ආනපන පේනවනම් ආන ආස්වාසය වශයෙන් ප්‍රසවාසය වෙන් කළ බලන්න පේන දේ බලන්න කියන එකයි මූලිකව දත යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කෙන් හිඳ භාවනා කිරීමේදී යම් යම් කායික වේදනාවන් නිසා පරයන්ක වෙනස් කිරීමට හිත කියයි. මේදී කල යුත්තේ කුමක්ද? ඔය මේකදී අර ඉස්සෙල්ල ප්‍රශ්නයක් අහලා තිබුණා භාවනා කරගෙන ඉන්නකොට වේදනාව මතුවෙනවා කියලා. ඒක පුද්ගලික ප්‍රශ්න නෙමෙයි කාටත් වෙන එකක්. ඒක සාමාන්‍ය තරගයන් කියන්නේ කඩිගාය කියලා. ඒක තැනක ඉන්න බෑ. කාට කිව්වත් බැන්නත් ඕකෝ තමයි ස්වභාවය. නමුත් මතක තියාගන්න ඒ කිසිම වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක් වගේ දෙයක් එක සැරේ එන්නේ නැහැ. විපස්සනාවේදී මූලික න්‍යායයක් තමයි මොන්නම දෙයක්වත් එක සැරේ සිද්ධ වෙන්නේ හදිසි අනතුරු විතරයි එක සැරේ සිද්ධ වෙන්නේ. විපස්සනා සිද්ධ වෙන දේවල් හේතුඵල ධර්මයක සිද්ධ වෙන්නේ. එතකොට තමයි භාවනා කර කර යනවයි කියලා කියන්නේ මීට කලින් මේ මූල කර්මස්ථානයේ ඉන්නේ ආස්වාසස ප්‍රස්වාසයේ බලමින්. ඒ බලාන ඉන්න පටන් ගන්නකොටවත් වේදනාවක් ගැක් තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. මේ වේදනාව තමයි මැරිච්ච නැති බවට දාන්න දැනීම. ක්ලාන්ත වෙලා නැති බවට දාන්න දැනීම. නිින්ද කිල නැති බවට දැනෙන්න පිටිපස්සේ තියෙනවා. නමුත් ඒ වෙලාවේ ආනාපානෙ ලොකුයි. මේ ආනාපානෙ කරගෙන යනකොට වේදනාවක් තියෙනවා, හද්දක් තියෙනවා, හිතවිලි තියෙනවා. ඕන ආනාපානෙ යම් ප්‍රමාණයකට සිුම් වෙනකොට අත ඒක ඒකාකාරී වෙනකොට ඒක නීරස වෙනකොට අර කොයි හරි තියෙන එකක් ඒ වෙනකොට මුල් වෙනවා. ඒ වුණාට යෝගාවචරයා කමඨාන් සුද්ධ කිරීමේදී ආනාපානියට වැඩිය බරපතල වේදනාවක් දාවේ සම වේදනාවක් දාවේ අඩු වේදනාවක්ද කියන එක තමා විසින්ම නිරීක්ෂණය කරන්න. මේන වේදනාව ආනාපානට ඉස්සරහින්ද තියෙන්නේ නැත්නම් පිටිපස්සෙන්ද තියෙන්නේ. පසුබිමේද පෙරබිමේද කියන එකත් යෝගාවචර දැනගන්න. පසුබිමේ නම් සාමාන පණේ දිල්ලා තියෙනවා. ආනපන තියෙදි වේදනාව දැනෙනවනම් වේදනා පුංචි ආනපන ලොකු වෙන්න ඉඩ තියෙනවා. අපි මේ වෙලාවට ඒක ගණන් ගන්න. ඒක දිගටම ආනපන කරනවා. යම් වෙලාවක ආනපන තලාගෙන අඹාගෙන පොඩි කරගෙන වේදනාවක් ආවොත් ආනපන තිබ්බ හිත වේදනාවේ තියලා නැත්නම් නාසිකාග්‍රේ තිබ්බ හිත වේදනාව දැනෙන තැන තියලා ඒ වේදනාව මොන වගේ එකක්ද කපණ එකක්ද කුච්චන එකක්ද මිරිකන එකක්ද අනින එකක්ද කියලා තොරතුරු බලන්න. ඒ නිසා හැම වේදනාවටම මම මේ දෙන උත්තරේ හරියන්නේ නැහැ. මේ වේදනාවේ ප්‍රකටකම අනුව සමහර විටක වේදනාවට අපේ මනස්කාරය යොදවන්න වෙනවා. නමුත් තමන්ගේ මූලික ආනාපානෙ පෙනෙද්දී නම් ඒක ගැන ගණන් ගන්න නැතුව පුළුවන් තරම් ආනාපාන කියන ප්‍රධාන අරමුණට ප්‍රධාන කර්මස්ථාන බොණු කියන්නේ අනේකයි තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යම සිද්ධ වෙනවා සමහර විටක ඒ කකුල් වල අමාරු තියෙනවා නම් දැනගෙන අත දැන් මේක දරන්න බෑ නමුත් පරියන්ක කාලේ මම මේ ඉන්නේ. ඒ නිසා හිමීට ඒ ඇගේම දැනුම අනුව හිමීට තමන්ගේ කය නැවතිල්ලේ ඒ තිබුණ ඉරියව්ව වෙන ඉරියව්වකට දාලා ආයසරයක් ආනපානට යන්න. එතෙන්දී සන්තෝෂ වෙන්න කියන්න පුළුවන්. වේදනාව දැනෙන්න ඉස්සෙල්ලා තමන් හිටිය ආනපානේ නම් ඒ වේදනාව නිසා මම කකුල් වෙනස් කරන කල දැනගෙන කකුල වෙනස් කරලා පස්සේ නැවතත් ආනාපාන හිත ගන්න පුළුවන් නම් වේදනාවක් කකුල වෙනස් කරයි කියලා සතිය කැඩලා නැහැ. අමාරු අයින් වෙලා තියෙන සතිය කැඩලා නැහැ. හැබැයි කකුල වෙනස් කරලා පස්සේ තානපස ගන්න බැරි නම් කකුල වෙනස් කරත් ලැබිච්ච ලාභයක්වත් නැහැ. ඒ නිසා මෙතන අපිට ආනාපානෙත් නෙවෙයි වැදගත් වෙන්නේ වේදනාවක් නෙවෙයි වැදගත් වෙන්නේ සතියයි. එක දිගට අඛණ්ඩව සතිය පවත්වාගෙන යාම සඳහා ඉරියව් වෙනස් කරත් කමක් නැහැ නැවතිල්ල හිමීට අරමුණ ආනාපානෙන් වේදනාවට මාරු කරත් කමක් නැහැ දැනගෙන තමන් මතක තියාගන්න ඕනේ දිගට මේ කරපු කටයුත්තේ එළඹ සිටීම අප්‍රමාදයේ තියෙනවා නම් සතිය අකන්න භාවය තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒක ඇත්තටම අද කල් වැඩි ටික දවසක් භාවනා කරන්න ඕනේ එක දිගට. එතකොට තමයි මේ භාවනා වැඩමුළුවේ ගැම්ම Tamanට එන්නේ. ඔය විදිහට කරගෙන යන්න මතු වෙනකොට අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආධුනික යෝගීකි. භාවනාවට සිත යොමු කරන විට විනාඩි ගණනකින් බොහෝ විට සිත විසිරේ. නමුත් යලි යලි මා සිත එක්තැන් කිරීමට උත්සාහ ගනිමි. මාහට භාවනාව කරන විට කළු පාට පසුබිමෙහි දම්පැහැ ආලෝක ලප මතුවෙමින් නැති වේ. මේ මන්දයයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අසමි. මේක අර ඉස්සර ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න දෙකට ටිකක් විස්තර තියෙනවා. නමුත් ඒ ආලෝක පවතිද්දී ඒ කළු පාට පසුබිම තියේදී තමන් ඇසුරුකම් පවත්තන් හදන ආනාපානේ පෙනෙමින්ද මේක පේන්නේ නැත්නම් ආනාපානේ අකමකා ගන්න කියන කාරණා ඉතා වැදගත්. ඒක මේකේ නිර්වචන වෙලා නැහැ. මේ දම්පාට ආලෝකයේ පේනකොට මේ අන්ධකාරයේ පේනකොට තාමත් ආනාපානේ පේනවද? නැත්නම් ආනාපානේ හිත කැඩිලා මේකට ගිහිල්ලාද කියන කතාව ඒ ප්‍රශ්න කරු සභාගත කරනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉස්සර ප්‍රශ්න දෙකට වැඩිය මේක ටිකක් තොරතුරු සහිතයි. ඉතින් මේකත් හරස් ප්‍රශ්න වලට උත්තර නොදෙන තුන්වෙනි ප්‍රශ්න වේදි කියන්න මම දන්නේ නැහැ. කැමති නම් ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලා ඉන්නවා. මේ කරනකොටත් ආනපාන පේනවාද කියලා මතක් කරන්නයි කියලා. ගරු ස්වාමීන් වහන්සේ මට ඇඟපතේ කැක්කුම් වලට කය සෙලව සොලවන්ට වෙනවා. හිත විසිරෙනවා. අනේ මට පහදා දෙන්න. ඔබ වහන්සේට පින්. ආයෙත් අපි ප්‍රශ්න තියමු කන්න. මට ඔළුව පිට ගියා. ගරු ස්වාමීන් වහන්සේ මට ඇඟපතේ කැක්කුම් වලට කය සොලවන්න වෙනවා. හිත විසිරෙනවා. අනේ මට පහදා දෙන්න. ඔබ වහන්සේට පිං. අර මං ඉස්සලා කියපු විදිහට කය හොල්ලන්න වෙන්නේ. වේදනාව නිසා නම් තමන්ගේ වේදනාව විඳින්නේ මූලික කර්මන ආනපනෙ ඉන්නකොට නම් වේදනාව නිසා කය නැවතිල්ලේ නිස්සද්දව හිමීට පහසෙදී යවට ගන්න ගන්න ආයතන පණ තියෙනවා. එතකොට ඒ කයිරියව වෙනස් කිරීම නිසා සතිය කැඩෙන්නේ නැහැ. ආනපානට යන්න පුළුවන් නම් අනේ කියන දෙයක් නැහැ. සෝරි නෑ. අපිට ඒ අතරමැදි ඉරියව් වෙනස් කරලා සතිය පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා ඉරියාපත එක සතිය පවත්වනට වැඩිය ලොකු දක්ෂකමක් ඕන ඉරියාපත සංදිස්ථාන වල සතිය පවත්වා. ඒක දිගට ආනපාන සතිය පවත්වනට වැඩිය කකුල වෙනස් කරන්න හිතලා කකුල වෙනස් කරලා ඊට පස්සේ ආයෙත් ආනාපානට අරගෙන ආයෙත් ආනාපාන සතිය පවත්වන කියන එක අටටි බොහොම සවිස්තරයි. හැබැයි ඒක තමයි යෝග ජීවිතයේ సౌందර්යය කියලා කියන්නේ. ජීවණය කියලා කියන්නේ. විවිධාංගීකරණය කියලා කියන්නේ ඒකට පශ්චාත්තාප වෙන්න එපා. අපි ඉස්සලා අයනු අයනු ලියලා තමයි ඉස්සලා වචන ලියන්නේ. වචන කීපයක් එකතු කරලා තමයි වාක්‍ය ඛණ්ඩයක් ලියන්නේ. වාක්‍ය ඛණ්ඩය ලියලා තමයි වාක්‍යයක් ලියන්නේ. වාක්‍ය කීපයක් එකතු කරලා තමයි පරිච්ඡේදයක් ලියන්නේ. පරිච්ඡේද කීපක තමයි රචනයක් ලෙන් රචනයකින් තමයි අපිට අදහසක් පළ කරන්න පුළුවන්. හැම කෙනාටම රචන ලියන්න පටන් ගන්න බෑ. හැම කෙනාම ආයනු ආයනු ලියලා තමයි පටන් ගන්නවා. ඒ නිසා පොඩි පොඩි කැලේට සතිය පිටවලා මේ කැලේ ඉඳලා මේ කැලලට යනකොට ඒ කැලේ ඉඳලා අපව මේකට එනකොටත් සතිය පවත්වන්න පුළුවන් නම් ඒකට කියනවා ඉරියාපත සංදි කියලා. මේකට සර්වඥංශ පාවිච්චි කරන සම්පජඤ්ඤ කියන වචනේ. සතිය තියෙන කෙනාට අර වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරද්දී සතිය පවත්වන්න පුළුවන් නම් හොඳට බලන්න ඒව බලාපොරොත්තු වෙච්ච නැති වැඩ වෙන්න පුළුවන් සංකීර්ණ වැඩ වෙන්න පුළුවන් නමුත් හරහාට සතිය පවතිනවා නම් බාධා නැතුව පවත්වන සතියට වැඩිය ඒක විචිත්‍රතා මැද පවත්වන සතිය ඉතාමත් වැදගත් කියලා ජයග්‍රහයි වේක දිහා බලන්න එතකොට තමයි පස්සාත් ආකාරයක් එන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සමහර භාවනා වාරවලදී මට පරයන්කය හොඳින් කරගෙන යාමට සතිය මදි බව ඇතෙහි. අරමුණ අල්ලාගෙන මෙනෙහි කරන්න අවශ්‍ය වීර්යයත් අඩු බව ඇතෙහි. ශ්‍රද්ධාවත් ළඟපාතක නැත. භාවනා වාරයේ නීරසය. සතියත් වීර්යයත් ශ්‍රද්ධාවත් නැවත ලං කර ගැනීමට උපදේශයක් පතමි. පිරුවන් සරණයි. ඔය කියෝගේ පරිදින පරිදින පරියංක අනිවාර්යයෙන්ම තියෙනවා. අපි පහට සැරයක් වාඩි වෙනවා උදේ වරුවේ වාඩි වෙනවා ඊට පස්සේ හැන්දෑවේ 1ට 3ට 5ට ආදි වශයෙන් දිගට පරියන්ක තියෙනකොට දවසේ එක පරියන්කයි බොහෝ විට සාර්ථක වෙන්නේ. අනිතව එච්චර සාර්ථක නැහැ. නමුත් අපිව අතාරින්නේ නැහැ. ඒක කරනකොට බලනවා අර වගේ සතිය නැති, වීර්ය නැති, උනන්දුව නැති වෙලාවේ කොහොමද මට ආනාපාන පේන්නේ? හොඳට උනන්දුව තියෙන්න, හොඳට සද්ධාහ තියෙන්න, හොඳට වීර්යය තියෙන්න මට ආනාපාන කොහොමද කියලා පේන්නේ කියලා දැනගන්න නම් අර හොඳේ සාධක කරන තියෙනකොට තියෙන පරියන්කේක විස්තර ඒව වැරදිච්ච පරිදිච්ච වෙලාවත් එක්ක ගැළපීම හරහා මිස සතිය වැඩෙන්නේ නැහැ. ආනපන වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ එකක්වත් අපි ඉල්ලලා ගන්න දෙය නෙවෙයිනේ. මට හොඳ පරියන්කක් දීපන් කියලා අපි ඉල්ලනවා නෙවෙයි. නරක පණියක් දීප ගන්න ඒව හේතුඵල ධර්මණෝ සිද්ධ වෙන්නේ. මේ දෙකේදීම සක්මන කොහොමද වෙන්නේ? මේ දෙකේදී ආනාපාන සතිය කොහොමද කියලා වෙහෙස බලන්නේ නැතුව දිගට කරගෙන යෑමෙන් තමයි අපිට මේ විවිධ தත්ත්ව යටතේදී මෙයාගේ ක්‍රියාකාරකම් ආනාපානේ ක්‍රියාකාරකම් දැක ගැනීමෙන් තමයි ආනාපානේ හැම පැතිකඩක්ම දකින්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක් සවචනාංශයතුළු කිසිම කෙනෙකුට හැම පරියන්ඛයක්ම සම නැහැ. හැම පරියන්ඛයක්ම සාර්ථකත් නැහැ. අසාර්ථකයි කියලා බොහෝ විට යෝගාවචර කියන්නේ ඇත්තටම සාර්ථක පරියන්ඛය. සාර්ථක පරියන්කයයි කියලා ගාකරට යෝගාවචරය කියන්නේ සමාධිය හරියට වෙලාවල්. ඕක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාදි මේ ඔක්කොම තියෙන්න ඕනේ. ඒක නිසා වර්ධින වෙලාවේදී හොඳට දැක්ගන්න මේ ලාභයක් නැතුව සත්කාරයක් නැතුව සම්මානයක් නැතුව සිලෝකයක් නැතුව මේ වෙලාවේ මම පරියන්කේ කරන්නේ සුද්ධම සද්ධාවකින්නේ. සුද්ධම වීර්යකින්නේ. කවුරු සන්තෝෂ කරන්නේ? මත හරියන්නේ නැහැ කියලා මං අරින්නසෝ ඒ පරියන්කේ කොහොම හරි කරනවා කියනකොට තමයි අපි ගඟ දිග ඉහළට පීනනවා කියන පටිශෝතගාමි වෙන්නේ. ලාභ ලැබෙනකොට ආස ලැබෙනකොට කරන එක නෙවෙයි භාවනාව කියන්නේ. අනිවාර්යයෙන්ම අරදීදී කාලසටහන වෙනස් කරන්න එපා. පොඩි සංසන්දනයක් කරන්න හරියනකොට කොච්චරක් ආනාපාන ගමරකට යනවද? වරදිනකොට කොච්චරක් එකට යන්න බැරිද? ඉන්න මේ දෙක පිළිබඳව සංසන්දනය කරන්න අනුන්ගේ අත්දැකීමක් බෑ තමන්ම මේ දෙකම ලබන්න මේක පුද්ගලික දෝෂයක් නෙවෙයි හැම කෙනෙකුටම සිදුවෙන එකක්. මගේ සමූහයක් විතරලා සාකච්ඡා කරනකොට විතරයි අපි දන්නේ මේකේ මගේ දෝෂයක් විතරක් නෙවෙයි කාටත් තියෙන එකක් කියලා ඒක ලොකු දැනුමක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා දීර්ඝ කලක් තුළ භාවනා කළේ අනිත්‍ය භාවනාවයි. මට ආනාපාන සති භාවනාව කරන විට හිස රදයක් හටගනී. ස්වාමින් වහන්සේ මේ සඳහා මා කළ යුතු දේ වටහා දෙන්න. ආනාපාන සතිය නැතුව නිකන් ආනාපානය කරන හිතට දැක්කව නම් කොහොමද මම උත්තර දෙන්නේ? සතිය පිටව නැතුව නිකන් ආනාපානය කරනකොට ඉස්සර දැක්කෙන්න ගත්තනම් එන්නේ. මල මගුලක් වෙනවා වහකණ්ඩ වෙන්නේ. හුස්ම ගන්නකොට ඉතර දෙයක් එනවා කියලා නෙමෙයි කියන්නේ. මේ සතිය කියන වචනේ දැම්මට පස්සේ මේකට gadu ගෑනිලා උණ ඇවිල්ලා. නිකන් හුස්ම ගන්න ඉවරයි. ආනපන සතිය කරනවා කියලා වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේ මේ අනිත්‍ය භාවනා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකී අනිත්‍යද ඔය කතා කරන්නේ? අපි අනිත්‍ය බලන මොකක් රූප ධර්මයක් ගන්න එපා. ආනපන කරන්නත් කියලා මම කියන්නේත් නැහැ. ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්නකොට මොකද්ද පේන්නේ කියන්නේ? මේක තමයි මම කියනවා gedirin geni ඉසේකක්කුම් අරගෙන විඳවනවායි කියන. හොඳට පట్టල වාඩිලා ඉන්න මම දැන් මෙතන ඉන්නවායි කියනකොට මොනවද අනිත්‍ය කරන්න යන්නත් එපා ආනබන හොයන්න යන්නත් එපා මොනද පේන්නේ කියලා බලන්න ඒක කවදා විශේෂකමක් වෙන්න බෑ වෙන්නම බෑ ඒක මත අත පොළවේ ගහලා කියතයි දුවට පත්ලෝ වාඩිලා හොඳට සැහැල්ලු කරගෙන මොනවද මට පේන්නේ කියලා බලන්න ඒක විශේෂකමක් නෑ ඒක පැහැදිලිම කායික රෝගයක් අනපනේ අභාගන යන්න එපා ඒ නිසා මූලික උපදේශවල තියෙන පළවෙනිම උපදේශ ටික වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එක බලන්න. ඒකට අනිත්‍ය භාවනාවක් නෙවෙයි, ඒක ආනපනසති භාවනාවක් නෙවෙයි. ඒක පටන් ගන්න බොහොම හොඳ, සරල, ඍජු කාටත් කියලා දෙන්න පුළුවන් ක්‍රමයක්. ඒව නැතුව උඩාතු අල්ලන්න යන්න එපා. ඒකට තමයි වැටිලා අමාරු වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම ඉන්න ඉරියව බලන්න. ඒකට ප්‍රශ්නට උත්තරය හම්බෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යමි. මේ දිනවල මුළු හුලංවැල්ල වෙතම වරන් ඇති ආශාසත් ප්‍රශ්නවත් එක්ක අවධානය යොමු කරමි. එවිට සියුම් වෙමින් පවතී. එහෙත් ඇතම් විට මුළු පරයන්කේ පුරාම හුස්ම රැල්ල තද වෙමින් පවතී. එහෙත් දැනේ වෙහෙසයි. මගේ අඩපාඩුවක්ද? අන්නාකර පැහැදිලි කරන්න. උදාහරණයක නිදුක් බව වේවා. වෙහෙස කර තිබුණට දැරිය හැකිනම් දරාගෙන යන්න පුළුවන් නම් මේ ආනාපානේ එක හැඩයක් නෑ එන්නෙන් විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා කියන එකයි සිද්ධ වෙන්නේ මේක හොඳයි මේක නරකයි කියලා ගන්න එපා දැඩි වෙහෙසක් නැත්තම් අතුවචාන් වහන්සේලා පැහැදිලිවම කියනවා කවදාකවත් ආනාපානේ මතුවෙන දේවල් නොදැඩි හැකියවන්ටමට යන්නේ නෑ වෙහෙසක් දැනෙනවා මොකද කැලේ හිට මීහරක දැන් ගමිය බැඳලා නේ තියෙන්නේ කූඩුවේ හිට පුකුරුල්ලා කූඩුවට දාලා නේ තියෙන්නේ ඌ කැමැති වල්මත් වෙන්නේ ඒ නිසා වෙහෙසක් දැනෙනවා. නමුත් ආනපන පිළිබඳ වැඩි තොරතුරු ලැබෙනවා නම් ගමන ඉදිරියට යනවා නම් ඉවසාගෙන දැඩිය දරාගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න ප්‍රතිශක්තිය කියලා එකක් එහෙම නැත්නම් දැරීමේ ශක්තිය කියන එකක් වැඩෙනවා. දැරීමේ ශක්තිය කදාකත් වෙන්නේ අභියෝගයක් නැත්නම්. දැන් හිතට අභියෝගයක් දීලා තිනවා අරමුණක් දීලා තිනවා එතකොට එයා උද්ඝෝෂණ කරනවා. අපි උද්ඝෝෂණය කරවන්න අත කරන්නේ දිගටම ඉදිරියට යන නිසා කෙටියෙන් කියනවනම් මේ දැනෙන වෙහස දරාගෙන ඉන්න පුළුවන් නම් මේක ජයග්‍රහණයක් කියලා ප්‍රතිපදාවක් කියලා ඉදිරියට යන එක තමයි මේකට දෙන්න තියෙන ඍජු උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවත් පිම්බීම හැකිලිම් භාවනාවත් අතර වෙනස් සම්මනවාදයි පැහැදිලි කර දෙනමින් ස්වාමීන් වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටිනවා. වෙනස්කම් කියලා දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් මම දන්නේ නැහැ. නමුත් මොකද්ද සභාවට ඇති වැඩේ? අවුලක් වෙන එක විතරයි. ඒ නිසා Tamanට වැටෙන ආනාපාන ඒක දිගේ යන්න Tamanට වැටෙන බිම්බි මෑන ඒක දිගේ යන්න මේවා කහසන්දනය කරන එක නෙවෙයි භාවනා වැඩමුළුවකදී අපි කරන්නේ. එතකොට වෙන්නේ හිත අනිවිහිත වෙනවා. හිතට ගොඩාක් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා Taman කරන්නේ Taman ප්‍රකට මොකද්ද? ඒ කෙනා ඒක අරගෙන යන්න අල්ලපු ගෙදර එක්ක නම මොකද කරන්නේ? අරගෙන වෙනකොට මේ කිරුවොත් මොකද්ද කරන්න ඕන කියන අනවශ්‍ය සැක දාගන්න එපා. ඒ නිසා මම මේක නිකන් සාමාන්‍ය මතක් කිරීමක් කරනවා. Tamanට ප්‍රකට වෙච්ච දේ තමයි Tamanගේ පෙත ගමන් මාර්ගයේ ඒක මිස ඒ ඔක්කොම සංසන්දනය කිරීම සැකේ වැඩි කිරීමක් ඇති කරනවා. එහෙම නැත්නම් විශ්වාසයේ බිඳීමක් ඇති කරනවා. චින්තාමේ දේවල් ඉස්සර කරන්න යොමු වෙනවා ප්‍රත්‍යක්ෂේ පසුබාන. සමහර විටක ධර්ම දේශනාවලදී ඕක අපි සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. නමුත් මේ වගේ වෙලාවල් වලට මේක ගත්තොත් වෙන්නේ ඔක්කොගේම මනස දෙකට දෙතවර වෙනවා. ඒ නිසා මේක අපි දැනට ඉවසාගෙන ඉදිරියට යමු. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී හුස්ම වැටෙන ස්ථානයේ පැහැදිලිව දුටුපසුව ඉන් එහාට භාවනාව පහසෙන් වඩවා ගන්නේ කෙසේද? ස්වාමීන් වහන්සේ කාර්නිකව මේ පහදා දෙන්න. මේ විදිහට හුස්ම වදින තැන දැකීම තමයි මෙතෙක් කරන ගිය භාවනාවට ඉදිරිපින්මක් ආශිර්වාදයක් පහසුවක්ද එහෙම නැත්නම් ඒක දැකීම කරදරයක් හිරිහැරයක්ද කියන එක කිව්වොත් මට කියතයි. කරගෙන යන භාවනාවට මෙහෙම උස්ම වදින තැනක් දැකීම ඉදිරිපින්මත්ද නැත්නම් කරදරයක්ද කියලා. ඉදිරිපින්මක් නම් කර්මා කරලා ඒකේ වාසිය අරගෙන ඉදිරියට යන්න කරදරයක් නම් පමණක් අපි සාකච්ඡා කරලා ඒක අයින් කරමු. එහෙම නැත්නම් අර තිබුණ එකටම දැන් අතිරේක ලාභයක් නෑ හම්බෙලා තියෙන්නේ. දිගින වැඩේම කරගෙන යනවා. දත්තර ස්වාමීන් වහන්සේ සිහිය පාත්වාගෙන පරයන්කෙන් සිටින විටදී සෑහෙන වේලාවක් එසේ සිටිය හැකියි. වරණ ඇතුලේ සමහර විටදී විනාඩි 10ක් 15ක් පමණ. නමුත් පරයන්කෙන් හිඳ ආනාපානයට සිත යොමු කරන විට නොයෙකුත් රිදීම් දැනීම ඇති වේ. කරුණාකර මේ පාදා දෙන්න. පිරුවන් සන්න. අයිචරක් කියන්නේ සිහිය පවත්වාගෙන පරයන්කෙන් සිටන විටදී සෑහෙන වේලාවක් එසේ සිටිය හැකියි. කරන්න ඇතුළේ තියෙන අතරමඟ සමහර විටදී විනාඩි 10ක් 15ක් වමන. නමුත් පරයන්කයේ හිඳ ආනාපානෙත් යොමු කරන විටද මේකෙත් විදින් දැනීම නැති සම්මාතර මේ පහදා දෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවක් නෑ ආනාපානෙ යොමු කරන්න. අපේ සතිපට්ඨාන භාවනාවක් නම් සතිය පවතිනවා නම් මොනම දෙයකටවත් අනිත්‍ය දුක්ඛ මෙනෙහි කරන්න බුද්ධ අනුස්සතිය කරන්න මෛත්‍රිය කරන්න කාය මොනකටද ඕනේ ඒ සතියට යනකොට සතිය ගන්නවා ඊගාවට යන්න ඕනේ අරමුණ එයා කියලා දෙයි. කෙලෙසිච්ච මනසකින් දෙන හැම දෙයක්ම අවුලක්. ඇහැට කුණ වැටෙනවා. ඒ නිසා තමයි තේරෙනවා විනාඩි 10 15ක් ඉන්න ඉරියව්වේ හෝ මොකේ කරලා සතිය පවතිනවනම් ඒක ලොකු ජයග්‍රහණයක් කරලා එහෙමම අලහප්ප ගන්න නැතුව එහෙමම යන්න රෙන්දේකට අනවශ්‍ය අරමුණු දාන්න එපා. ආනාපානයවත් අමෝරාවෙන් දාන්න එපා. අරක කරන්න බැරි නම් පමණක් ආනපනේ දාන්න. ඒක යනවනම් දිගට යන්න දෙන්න. ඒක මේ මූලික උපදේශ පන්තියේ පරියංක භාවනා කෙලවරේදී වාක්‍ය දෙකක් ඇතුළු වුණා. තමන් ඉඳ ගන්නකොටම තමන්ට තේරෙනවා නම් දැන් හිත විශ්‍රාම වෙලා හොඳට හිස් බවටපත් වෙලා යනවනම් ආය ආනපන හොයන්න එපා. ඒ හම්බෙච්ච ස්පාස් උතර දිගට හිතට විවේක වෙන්න අරින්න, විශ්‍රාම වෙන්න අරින්න එහෙම නැතුව මේ විදියට නානපාන වගේ දේවල් දාන්න යෑමෙන් අර පෑදීජියට බොරදී එකතු කරා වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මට උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ කම්පන තත්ත්වයට සියුම් වේ. පසුව නොදැනෙන තත්ත්වයටපත් වේ. සමාධිගත වේ. ඉතා ගැඹුරින් මතුවන විවිධ හැඩැති විවිධ පාට ඇති කුඩා රූප මත පිටට වී කැබලි බවට පත් වී සුණු විසුණු වී නොපෙනී යයි. සමහර අවස්ථාවලදී ඊටමත් නිශ්චල හුදකලා අවකාශයක සිටනා බව හැඟේ. මේ தત્ත්වය ක්‍රමයෙන් වර්ධනය වී පැවතුන අවධියකදී ක්‍රමයෙන් විවිධ සිතිවිලි ප්‍රවාහයන්ගෙන් සතිය අවුල් කරයි. නමුත් නැවත නැවත සතිමත් වේ. ආගන්තුක සිතිවිලි වලින් සිතේ ඒකාග්‍රතාවය බිඳ දමයි. සමාධිය දුර්වල තත්ත්වයටපත් වේ. නමුත් ඔබ වහන්සේ පැහැදිලි කළ පාංචිදෝවන සූත්‍රය ඇසුරෙන් ඇසූ බණ ශ්‍රවණය කර යලිත් මෙනෙහි කිරීම ආරම්භ කරමි. එය වඩා වඩා භාවිත බහුලීගත කිරීමෙන් ත්‍ත්ව යහපත් අතට ඇරී ඇති බවක් හැඟේ. දැන් පෙරමෙන් පහසුවෙන් සමාධිමත් නොවේ. සතියට බාධා පැමිණේ. නමුත් වඩා උනන්දුවෙන් නැවත නැවත කිරීමෙන් වඩා සුලභ ප්‍රබල සමාධියකටපත් වේ. සතිය පවත්වා ගත හැක. සිරුර සෑහළු වියයි. නොදැනෙන තත්වයටපත් වේ. කිසිම දිනෙන් යම් කිසිවක් පිටවන දෙයක් දැනේ. විතක සිරුර ඉහළ යන බවක් දැනේ. මේ தත්ත්වය පිළිබඳව ඔබ වහන්සේගෙන් කමඨාන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. ආගෙන එනකොට පේන්න තියෙන්නේ පුංචි පුංචි දුර්වලතාවයක් තියෙදි පවත්තන සතියක් ඒ දුර්ලතා නැත්තම් බාධක වැඩි වුණාට පස්සේ පවත්වන සතියත් අණුව වැඩි වැඩි කරදර වැඩි වැඩි දැරීමේ ශක්තියකට මුහුණ දෙන්න ලෑස්ති ගතියක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් කමඨාන සුද්ධ කිරීමක් කියලා මේකට කියන්න පුළුවන් ඕනේ නම් නමුත් මතක තියානින්න අපි පටන් ගන්නකොට භාවනා ශාලාවට ඇවිල්ලා ඔක්කොම පහසුකම් ටික දීලා ඒකේ ඉන්නේ නැතුව අපි ඨක්මනට ගියාම ටිකක් කරදරයි. ඒ තීදී සතිය පාකනවා. ඒ ඉදිරියදා වැඩ කරනකොට ඊටත් වැඩිය කරදරයි. ඒ සතිය පවත්නවා. අන්තිම පරියන්කේදී ඉස්සර කරදර වෙච්ච දේවල් තියෙද්දි බාධා නොවි යන්න පුළුවන් ගතියක් එනවා. එnde end දැරිමේ ශක්තිය, එnde end යොසීමේ ශක්තිය වැඩෙනවා නම් ඒහා සමාන සතියකුත් එක තමයි ගමන යන්නේ. ඉතින් මේකේ අවස්ථා දෙකක් විස්තර කරන්න උත්සාහ කරනවා. බණ ඇහුවට පස්සේ මේ යනවයි කියලා. ඉතින් ඉස්සරහට Tamanට පැමිණෙන බාධකවල හැටියට, කරදරවල හැටියට කිසිම දෙයක් හිත කරදර ගන්න නැතුව මම මේ කරදරෙත් නිවිදින්න ඕනේ. හරහ දකින්න ඕනේ. විෂිතුරව දකින්න ඕනේ කියලා යන්න පටන් ගත්තොත් ඒ කරන කරන හැම ප්‍රයත්නයකදීම සතිය අන්නරේ ලබනවා. සතිය ප්‍රනීත වෙන්න පටන් අර ගන්නවා. එතකොට පේන්නේ වැඩි වැඩි දුක්වලදී වැඩි වැඩියෙන් සතිය ප්‍රනීත වෙනවා. වැඩි ප්‍රාණවත් වෙනවා. ඒක නිසා ඉස්සර දුක් වශයෙන් ගත්ත බාධක වශයෙන් ගත්ත දේවල් දැන් සාධක වශයෙන් අරගෙන එනේන දෙයට මුහුණ දීමේ ශක්තිය වැඩෙනවා. ඉතින් ඒකෙදි කමටහනක් අවශ්‍ය කරන්නේ අදිෂ්ඨාන ශක්තිය පැමිණෙන ඕන දෙයකට මුහුණ දීමේ ශක්තිය දිගට තියාගෙන කාලසටහන කඩා ගන්න නැතුව නිචපතා කරන්න කියන එක තමයි කියන්නේ. මේකම පුරුදු කරන්න. ස්වාමින් වහන්සේ හුස්ම රැල්ලට සිත යොමු කරගෙන සිටන විට හොඳට හුස්ම ඇතුල්වීම පිටවීම වැටහෙනවා. ඒ දෙස බලා සිටන විට යම් ස්ථානයක ස්පර්ශයක් පමණක් වැටහෙන අවස්ථාවක් එනවා. බලන්න ඇත්තට කියනවා එක් එක් අවස්ථාවලදී ස්ථානය වෙනස් වෙනවා. ස්පර්ශය දෙස බලා සිටින විට ඒද නැති වී සතියෙන් සිටි බව වැටෙනවා. වැටෙනවා. එක වේලාවකින් නැවත අරමුණු පැමිණ පුෂ්ප රැල්ල නැවත ඇති වෙනවා. සෑම අවස්ථාවකම මේ ආකාරයට සිදුවමින් භාවනාව කෙරෙනවා. මේ සිදුවන ආකාරය නිවැරදිද? වහන්සේට මේ භවයේදීම නිවන් සුව පතමි. මේක ලියලා තියෙන තාලෙට පෙන්වන්න දෙන්නේ අරමුණක් ඇතුව සතිය පවත්වන හැටි සහ අරමුණක් නැතුව අරමුණ ගෙවුනට පස්සේ සතිය පැවැත්වීම දෙක පුහුණු වෙන අවස්ථාවක් කියලා. ඒක නිකන් ඉස්කෙඩියා ජලජ සතෙක් හස්සේ උගේ කර්මන් ලයින් වෙලා ඌ ගෙම්බෙක් බවටපත් වුනාම ගොඩ ඉන්නත් පුළුවන් වතුරේ ඉන්නත් පුළුවන්. උබේ ජීවි බවටපත් වෙනවා. යෝගාචර ඉස්ලාම සතිය පිළිතුරනකොට සම්ප්‍රදාන කුල කරන අරමුණක් ඇතුව ආනාපානිය ඇතුව පස්සේ හොඳට ආනපනේ ගෙවෙද්දි සතිය පුරුදු කරනකොට සම්පූර්ණ ආනපනේ නෑ අරමුණක් නෑ නිමිත්තක් නෑ සංඥාවක් නෑ සතිය තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා අරමුණක් ඇතිකොට සතිය මෙහෙමයි නැතිකොට මෙහෙම සතිය මෙහෙමයි කියලා ඒ දෙක අතර තට්ටු මාරුවක් යනවා. වරින් වර අරමුණ එනවා වරින් වර නැති වෙනවා. ආය එනවා ආය නැති වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔගේ කෙලවර උපේක්ෂාව පෙන්වන්නේ අරමුණක් තිබුණත් අරමුණක් නැති වුණත් හිත සලා ගන්න. හිත දුක් කරදර ගන්නෑ. දිගටම සතිය පාත්. ඒකට අනිමිත්ත සතිය කියන්න පුළුවන්. අනිමිත්ත සමාධිය කියන්න පුළුවන්. ඉතින් මේ දෙකටම හුරු කරන්න ඉතින් ගොඩාක් කාලයක් අරමුණ ඇති වෙනකොට නැති වෙනකොට දෙකේදීම සතිය පැවැත්වීම තමයි කරන්නේ. දැන් ඒකට කොට පැහැදිලා තියෙනවා. ඒ වගේම කියන එකනට මේක පිළිබඳව යහ කල්පනාවකුත් තියෙනා වගේ පේනලා පේන තියෙනවා ලියලා තියෙන එකේ ධෛර්ය පිණිස කරණ තියෙන්නේ අරමුණ තිබුණත් අරමුණ නැති වුණත් සති ධාරාව අඛණ්ඩව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කරනකොට කරනකොට කවදා හෝ අරමුණක් නැති තැනට සතිය අවදි වෙන්න වෙන්න අරමුණක් නැති වෙලාදී නැති බව දැනගෙන සතිය අවදි වෙන්න අවදි වෙන්න එයාට නිකන් නිින්ද ගියාට පස්සේ මට නිින්ද ගියා කියලා දැනගන්න පුළුවන් ඥානෙ වගේ එකක් පහළ වෙනවා. දැන් සාමාන්‍ය කරා නිින්ද ගියාට පස්සේ නිින්දින බව දන්නේ නැහනේ. නමුත් මෙතනදී නිින්ද ගියාට පස්සේ මම දැන් ඉන්නේ නිින්දක. විශ්‍රාම වෙලා තියෙන්නේ. ඒක හොඳයි. කය තැම්පත්. හිත තැම්පත්. වෙන්න තියෙන දේවල් වෙනවා. උද්දර ගමනේ සිද්ධ වෙනවා. ස්නායු වැඩ කරනවා. ඒ ටික නමුත් මම සම්බන්ධ නැහැ. මේක තමයි හිතට කාර්යයෙන් දෙන ලොකුම සාන්තිය. මේක අවදීන් දෙන්න හදන්නේ. අරමුණ ක්‍රමයෙන් ගිවන් වෙනවා කලබල වෙන්නේ නැහැ. තිබුණට හොඳයි නැති එක කියලා. මේ අනාරම්මනේ පවත්තන සතිය, අනිමිත්තේ පවත්තන සතිය බහුලීගත කිරීම සඳහා දන්න දහංගටයක් දාන්න. දන්න විදිහට මේක පෝෂණය කරන්න කියලා කියන්නේ. දර්පටි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසයක් ප්‍රශ්නාවලියක් යනුවෙන් සිතමින් භාවනා කිරීම සුදුසුද? ඒක මෙහෙමයි ඉතින්. එහෙම මෙනෙහි කරන්නේ නැතුව උන සතිය පිහිටවනවන මෙනෙහි කරන්නම අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම තමයි අරමුණත් හිතත් ලං කිරීමට, ආද කිරීමට, උච්චන්න කිරීමට, ආසන්න කිරීමට උදායින උදව් වෙනවා නම් කරන්න. ඒක හරියට පාලාංශ පන්ති පාඩම් ගන්නකොට අයන්න කලුලැල්ලේ ලියලා ඒකට අඩිකෝදුව තීජ තියෙනකොට පන්ති ඔක්කොම අයනු කියලා හයියෙන් කියනවනේ. එහෙමනේ අපි අපු ඉරනගත්තේ. මොකද ටික ලොකු වුණාට පස්සේ අයනු කියලා කියන්න ඕනේ නැහැනේ අපිට අයන දකින්නකොට මම අදහස එනවා. දැන් අපි පත්තරක් කියනකොට අයන අල්මන් මායන අම්මා කියලා කියන්නේ. මිනේ කිරීම අවශ්‍යයි පුරුදු වෙන කාලේ. පුරුදු වුණාට පස්සේ මිනේ නොකරුණත් යන්න බැරි නිසා සුදුසු නම් තමයි. හැබැයි පරෝජනේ සලකලා පාවිච්චි කරන්න මේක දිගටම ගෙනියන්න ඕන කවන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්ක භාවනා වාරයේදී මට මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් හොඳින් සතිය පිහිටුවා ගතිමි. දෙවැනි පරයන්කේදී සිතුවිලි අධිකව ගලා යම නිසා එම භාවනා වාරයේ හොඳින් කරගත නොහැකි විය. එසේ වූයේ මන්දයයි කරුණාවෙන් පාදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් මාර්ගඵල අවබෝධයට මේ කුසල් හේතු වාසනා වේවා. ඒකට අපිට හේතු හොයන්න ආසාව නම් එනවා. ඉතින් අපේ හැටි නමුත් ඒ ඔක්කොම විචාර කරන්න පුළුවන් කමක් නැහැ. හේතු රාශියක් නිසා ඒක සිද්ධ වෙන්නේ අපිට කරන්න තියෙන්නේ දැනට බයපක්ෂව යම් වෙලාවක බාධාවකින් තොරව සතිය සමාධිය සමෘද්ධ වෙන පරියන්ක තියෙනවනේ. අන්නේවට දෙන්න පුළුවන් උපස්ථාන කරලා කලින් නැගිටලා හරි ඒක හොඳට ඉතිරි පැතර වැඩෙන්න බලන්න. අනික් වෙලාවල් වලත් මට සක්මසහිත විලිනවා බාධා වෙන නොකර ඉන්නේ නැහැ. ඒක දිහා බලනවා අර වෙලාවට හරියන එක හෝ මේ වෙලාව වර්ධින එක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක සිද්ධ වෙනදී මට මේක නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. අරකට ආස කරන්නත් එපා මේකට වෛර කරන්නත් එපා. දෙකටම සමසිතින් දිගට කරගෙන යනකොට සප්පාය කිරියාය සප්පාය කිරියාය සම්පාදේති සච්ච සක්කච්ච කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති කියලා මේ ක්‍රමේ වඩන්ඩ උපක්‍රම තුනක් පසු කාලින ආචාර්යවරු වෙන්නලා දීලා තියෙනවා අටකථාචාර්යවරු සප්පාය කිරියයි සම්පාදේති කියලා කියන භාවනා හරියනකොට ඒකට ආධාර උපකාර වෙන සැප කරුණු තියෙනවනේ. උදේ පාන්දර නම් හැමදාම උදේ පාන්දර එකට ගන්න. ඉඳගන්නේ පද්දපරියංග නැහැ එහෙමම වාඩි වෙනවා. ඉඳගත්තේ උතුරට හැරිලා නම් උතුරට හැරිලාම ඉඳින්න. අන්නේ විදිහට හරියන කරුණු සපෙලා දෙන්න. සක්කච්ඡ කිරියාව කියලා කියන බොහොම ආදර ගෞරවයෙන් කරන්නේ දේව කාර්යයක් රාජ කාර්යයක් බුද්ධ කෘත්‍යයක් වගේ කරලා අනිකුත් වැඩ බහාතබල හෝ ඒකට කරපන. සාතච්ඡකාරීව සම්පාදේති කියලා කියන්නේ හැමදාම සතතෙන් ඒක කරනවා. වෙන වැඩ තියෙන කියලා අතාරින්න නැතුව නිතිපතා කරනකොට ඒ ආනිසංශ ගන්න පුළුවන්. අන්නේ විදිහට මුලක් ගහක මුලක් ඕජාව තියෙන දිහාට හැදිලා යන්නේ කොහොමද? කවුරුත් කියලා දීලා නෙවෙයිනේ, පෙනිලත් නෙවෙයිනේ. මුල දන්න ඕජාවට යන හැටි. ඒ වගේ තමයි දැනගන්න තමන්න සතිය වැඩෙන්නේ මොනතැනදීද? එතෙන්ට අනුග්‍රහ කරලා සකච්ඡාකාරී වෙලා සතතියෙන් කටයුතු කරනකොට දවසින් දවස දවසින් දවස Taman තුලම ඒකට අවශ්‍ය ක්‍රමසහවිදි වැඩෙන්න පටන් ගන්නවා. වරදින දේවල් ගැන වැඩිපුර පිටතරතර ගන්න එපා. හරියන පැත්තට පොහොර දාන්න. නැත්තම් මම යන්නේ මම කියන වචනෙන් කියනනම් වැල යන පැත්තට මැස්ස ගහන්න. එතකොට සාර්ථකයි වැඩි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී සිත විසිර යනෝදී භාවනා ආරමුණේ තබා ගන්නේ කෙසේද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්න මැනවි. ඒක කෙටි ක්‍රමයක් තියෙනවා නම් මහත් කැමති ඉගෙන ගන්න නෑ. තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවා මටත් කියලා දෙන්න. දැන් දැන් මම අවුරුදු 30 ගානක් භාවනා කරනවා. තාම මට හම්බෙලා නෑ මම කරන්න දන්නේ වත ගාගෙන කොහොමරි කරනවා. එහෙම දෙයක් තියෙනවා මම හිතන්නේ සුපර් කීල්ස් මාකට් කීල්ස් වල සුපර් මාකට් හොඳටම විකින්න බඩුව වෙයි. බඩු නෑ. නිසා තකතම තතම තතම යන්නේකයි තියෙන්නේ. එතකොට හරියන ක්‍රමේ ටික යන්තම් පොඩි ක්‍රමයක් හම්බ වෙනවා. එච්චරයි. නැත්තම් කත්තේ හිතන්නේ මේක තොග සිල්ලර වින්දාමට ගන්න පුළුවන්. හෝල්සේල් ගන්න පුළුවන් බඩුවක් ඇති. අපි තන දන්නේ නැතුව වෙන්න දෙයක් ඇති. ස්වාමීන් වහන්සේ කාට ටෙලිෆෝන් නම්බර එක ඇති ගණ්ඩායි හදන්නේ. නෑ අප්පා, ඌව නෑ. ඒ නිසා තියෙන ටික අරගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආලෝක නිමිත්තක් දැකීම අනිවාර්යද? ධාන ලැබුවා කියන්නේ ආලෝක නිමිති දැකීමද ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා භාවනාදී ආනාපානියමත් අනිවාර්ය නෑ ආනාපානි වල නිමිති බලනවා කියලා කියන්නේ ඒ වෙනම වැඩක් වෙන වැඩක් නෙවෙයි මේකෙත් හම්බ වෙන්න පුළුවන් මේ හදාගත්ත රූප රාමුවකට භාවනා හැඩගස්සන එක නෙවෙයි වැඩි ආනාපානයවත් අවශ්‍ය කරන මුදුවට පටල වාඩි වෙලා ඉන්න ඉරියවට හිත දාලා බලන්න හොඳටම ඇති මේ ඔක්කොම කොහෙන්ද කටපාඩම් හඩම් කරන ආපු ලයිසු මට එකක් කියද හැකි අලුතෙන් බුද්ධහමට ආව පිටරට මනසුන්ට එකක්වත් ප්‍රශ්න නෑ මේක සත්‍ය වඩන්නේ මේගොල්ලෝගේ නිවන් දකින්න ආලෝක නිමිති ලබන්න ධ්‍යාන ලබන්න ඒ බයිලා මොකුත් නෑ ඒ මිනිසුන්ට අද අසහනයක් තියෙනවා සීදීනසා ගන්න තරම් අසහනෙන් නිකුත් වෙන මොනවද වුණත් හොඳයි අපේ කට්ටිය භාවනා කරන්නේ ධ්‍යාන ලබන්න, ආලෝක නිමිති ලබන්න, උඩින් යන්න, දිබ්බ චක්කු ලබන්න, අනුන්ගේ හිත ලබන්න කියලා පිස්සු හොඳ එක කියලා මම කියන්නේ. පිස්සු වල හොඳ එක. මේ තියෙන ආසාහනේ නැති කර නෙවුදුම රබණ කියලා තියෙනවා. මේගොල්ලෝ ආනපනයක් අල්ලගෙන. ආනපනය හොඳයි. ඒක ඇති දෝෂයක් නැහැ. නැත්නම් හිත gedෙට ගන්න. මම දැන් මෙතන කියන තැන ගන්නේ එතකොට ඕන දෙයක් කරන්න යන්න. ඒ නිසා මේ මේ ප්‍රශ්නට කියන්නේ ආනාපානයවත් අනිවාර්ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. වෙනත් ක්‍රම රාශියක් තියෙනවා මේ ඇති හැටි දැන ගැනීමට. මේ ඇති හැටි දැන ගැනීමදී අසවල් දේ කරන්න ඕනේ. අසවල් දේ වෙන්න ඕනේ කියලා පෙරමග ලකුණු මොකක්වත් කියලා නැහැ සර්වචනංශේ. සියල්ල අනිත්‍ය බව නම් කියලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් පැත්තක දාලා සතිය වැඩි වීමට හිතගතිය යොදන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආශ්වාස ප්‍රශ්වාස දෙක බලා හිඳීමයි කරන්නේ. දැන් ආශ්වාස ප්‍රශ්වාස ඉතා සියුම් ලෙස වරින් වර දැනෙනවා. ඒ වෙනුවට සිතුවිලි පැහැදිලිව පෙනෙනවා. අභ්‍යන්තර ලෝකයේ තුල හුදකලා වීමක් ඒ දෙස බලා සිටිය හැකි ගතියක් තියෙනවා. ඉතා පැහැදිලි ලෙස එන සිතුවිලි පේනවා. මම ඉන්න බවක් තේරෙනවා. හොඳින් එන සිතුවිලි පේනවා. එන සිතුවිලි හරි පැහැදිලි ලෙස පේන අතර ඒ දෙස බලා ඉන්න විට මට ආගන්තුකෙක් විදියට සිතුවිලි ලෙස බලා දෙස බලා ඉන්නවා. මගේ ඉන්නවා වගේ දැනෙනවා. ඒ වෙලාවට සිතේ සමාධි ගතියකුත් තියෙනවා. නමුත් එය ප්‍රභාෂර ගතියක් නෙමෙයි. ඉදිරියට යාම සඳහා උපදෙස් ලබා දෙනමින් ඉල්ලමි. පෙරවන් සරණයි. බසර බසට යනකොට විස්තරය ඔච්චර හුඟා පිරිසුදුමදී නමුත් මුලදී නම් ඇත්තටම හොඳ විස්තරයක් ඉදිරිපත් වෙනවා. මේකෙදි කියලා තියෙන එකෙදි ගන්න තියෙන්නේ අපි අඳුරලා දෙනකොටම භවනා ආනාපානිතම ගුරුසුර තියෙනවා. ආනාපන්තික යාළු වෙන්න යාළු වෙන්න, ආද වෙන්න ආද වෙන්න, ලං වෙන්න ලං වෙන්න, උත්සන්න වෙන්න උත්සන්න වෙන්න, ආසන්න වෙන්න ආසන්න වෙන්න එක සිුම් වෙනවා. ඊට පස්සේ මේදී මෙතකොට හිතවිලි කැටලක් අවිස්සෙනවා වේදනාව අවිස්සෙනවා නමුත් ඒතිෙද්දිත් ඒව ගැන ගණන් ගන්න තු ආනාපානෙ දිගේ ගියොත් අතිසූක්ෂම බාටපත් වෙනවා. ඒ අතිසූක්ෂම වෙන කතාව ගොරෝසු සියුම් වෙලා සියුම් අතිසූක්ෂම වෙන කතාව පැත්තකදීදී බාහිර අරමුණත් එක්ක කතා කරන්න පටන් ගත්තොත් ඉව එන්නෙන් ලොකු වෙනවා වගේ තමයි පේන්නේ. ඒකට හේතුව පටන් ගත්ත අරමුණ සියුම් වීම. එනිසා කතා ශරීරේ යන්න ඕනේ මූල කර්මස්ථානට සාපේක්ෂව. ඒකට එන්නෙන් එන්නේ සියුම් වෙනවනම් සුකුම වෙනවනම් භාවනාව වැඩෙනවා වැඩෙනකොට හිත සියුම් වෙනවා ප්‍රීණිත වෙනවා එතකොට හිතවිලි බොහොම ප්‍රකටව වේදනා ප්‍රකටව ශබ්ද තාම තීක්ෂණව ඇහෙන්න පටන් ගන්නවා නමුත් ඒ හිත දියුණු වී හිත ප්‍රණීත වීම නිසා වෙන එක. ජීවන දිගට අපේක්ෂා කරනවා නම් කියනවා ඒ තියෙද්දි අල්ලගත්ත මුල් කරගත්ත ආනාපාන දිගේම පුළුවන් තරම් ගෙනියන්න. අරවත් කාගෙන තියෙද්දිම දරාගෙන විනිවිදගෙන ආනපන දිගට යන්න යන්න යන්න යන්න සියුම් වෙන්න වෙන්න වෙන්න ඒක භාවනායේ දියුණුවක් කියන එක උපමානයක් විදිහට ඉස්සරහින් තියාගෙන කරගෙන යන්න නමුත් අතරමැදදී අර හිතවිලි වේදනා සත්‍ය යම් ප්‍රමාණයකට අවධානය ගන්න හදනවා අපි. උද්දීපන වීම හරහා ඒකට අහු වෙන්නේ නැතුව ප්‍රයෝග ඥාන වලින් විකටම පවත්න ආනාපානයේ සියුම් භාවය හරහා යන්න කියන එක තමයි මේ වෙලාවේදී පොදු උපදේශයක් වශයෙන් දෙන්න තියෙනවා. ලිඛිත ප්‍රශ්නල අවසාන ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ආහාර නවාතැන් සියලු පහසුකම් ලබා දී කරුණාගමනයේ පිහිටුවා නිවන් මාර්ගයේ දොර විවර කර දෙන ඔබ වහන්සේට සංඝයාට අප ණය ගැතිය. සංඝයාගේ දේ පරිභෝජනය කරන අප කෙසේ හික්මිය යුතුද? මෙම ස්ථානයට කෙසේ අනුග්‍රහ කළ යුතුද? ඒක අපි ඇත්තටම ඊයේ හන්දෑම කියලා දීලා තියෙන ප්‍රතිපදාව අපි හිතන නැත්නම් මේ වැඩි කාලයක් හිටපු පිටිසවසෙන් අපි හිතනදී අපි කියලා තියෙනවා. ඉතින් ඒ ටික ශක්ති ප්‍රමාණය කාය කාය වචන දෙක හික්මා ගැනීම සීල ශික්ෂාවෙන් ඊටසේ සමාධි භාවනාවෙන් චිත්ත භාවනාවෙන් ඒ ප්‍රඥා භාවනාවෙන් දිගට කරගෙන යන්න ඒ දැනට ඊයේ හවසේ ඉඳලා පෙන්නපු මේ විවස්ථා සහ කාලසටහන් වලට අමතරව මොකක්වත් ඕන කරන්නේ. ඒ ටික අපි පටන් ගන්නකොටම givisumට දීලා තියෙනවා. ඒ ටික කරනවා නම් ඒක ලොකුම අනුග්‍රහයක්. මේ දාන දෙන අයට කරන අනුග්‍රහයක්, නිචන්වට කරන අනුග්‍රහයක්, නැත්නම් තම තමන්ගේ භ්‍රමචරිත කරන අනුග්‍රහයක්. ඒක හැම කෙනෙක්ම කරන්නේ කැපකිරීමක් කරා. හැම කෙනෙක්ම කරන්නේ හික්මීමක් කරා. බයලජ්ජාවක් කරා. ඒක නිසා මේ හැඟුම්බර වෙන්න එපා. සංඝයාට ලැබෙන දේ නෙවෙයි අපි දායකයන්ට කියලා දෙන්නේ. කියලා දීලා තියෙනවා අපි භාවනා වැඩ පිළිවෙලක් කරනවා. ඒකට අටසිල් දකින්න ඒගොල්ලන්ට අපි ඕගොල්ලෝ කැම කැමති නම් දෙන්න කියලා ඉතාම සන්තෝෂෙන් දෙන්නේ. නිසා සංඝයාගේ දෙයකින් අනවශ්‍ය විදිහට ගැනීමක් හෝ ඒකේ සංඝයාට හානියක් හෝ දායකයාට සංඝයා පෙන්ලා ගියන්න එහෙම මොකක්වත් නැහැ. ඒ ඇත්තෝ පිටුට යන දවස්වල කියලා යනවා එන ගිහියෝ අටසිල් ලැකලා ඉන්නට දාන දීලා වඳිනවලු. ඒගොල්ලන්ගේ හීනයක් මේක. මේ වගේ වෙලාවක් අපිටත් ඇවිල්ලා ඉන්න ලැබේවා. මම මේක කියන්නේ කොහොමද දන්නවද? මම කියන්නේ දානේ දීලා ලැබෙන සැපයට වැඩිය දානේ කාලා ලැබෙන සැපේ කියලා. අපි දායකයන්ට කියන ඔබට ඔච්චර දන් දීලා සැපයක් තියෙනවා. ඔබට කොච්චර සැපයක් හම්බෙයිද කවුරුහරි තම්බලා දෙන බතක් කාලා භාවනා කරන්න හම්බුනේ. ඒ මම දකින්නේ මෙලෝ වශයෙන් අපිට හම්බෙන ආනිසංස. දාහනේ දෙනකොට මෙච්චර සැපනම් දාහනේ කනකොට කොහොමද? ඕගොල්ලෝ දන්නවා දවස් හතරකට. දැන් මම අවුරුදු 30 ගාණක් අනික අර කට්ටිය තඹ දාහනේ කාලා බුදුම ජොලියක් තියෙන අන කවුරු හරි හදලා දෙන බතක් කන එක කුඹුරු මම ඉතින් ගොවිතැන් කරලා තියෙනවා. අරක් කරන කුඹුරු හාලා තියෙනවා. කුඹුරු මඩ තියලා තියෙනවා. දීව පුරලා තියෙනවා. මම දන්න කොච්චර දුෂ්කරද කියලා. මේ වගේ වෙලාවක කුඹුරකට බහැලා මේ මඩේ වැඩ කරනකොට මුල්ලු ඇඟ මුල්ලු අස්සම දාඩියේ මඩ. මඩ සූට් එක ගහනකොට මඩ තියෙන පිටල්ලට කොටනකොට වතුර පාර පච්චස් ගාලා ඇවිල්ලා උණු වතුර වදින මූණේ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකප් කරන්න දෙයක් නැහැ. කාටවත් පෙන්වන්න දෙයක් නැහැ. මේ වෙච්ච තව තව පච්චස් ගාලා එකක් වදිනවා. බත් කනවා කියන එක ලියසි නැහැ. ඉතින් ඒ විගේ කවුරුර ඉච්චර මහන්සිලා උයලා ගෙනලා කන්න දුන්නාට පස්සේ ඇත්ත ඒක අමාරුයි. නමුත් ඒ ඇත්ත දන්නවා ඒ ඇත්තන්වත් මෙහෙම පැත්තකටලා පිරිසිදු සීලයක් රැකගෙන ඉන්න බෑ. එනිසා ඉන්න අයට වඳිනවා. ඒ නිසා පුළුවන් තරම් අපි කවුරුත් විහිළු කරන්න හදනක් නෙවෙයි, පවත්තන්න හදනක් නෙවෙයි. අපි අවංක ප්‍රයත්නයක් කරන්න. ඒ නිසා හැඟුම් බර වෙන්න එපා. හැබැයි විවස්ථා ගන්නත් එපා, කල යුත්තේ කරන්න. එතකොට අපින් වෙන්න ඕනේ කෙරෙන්න ඕනේ යුතුයකම කෙරේ. ඉතින් ඇත්තට මම මම ස්තුති ලබන්නන් අතර ප්‍රසිද්ධ ප්‍රධාන දන හිටියට මම මොකක් කරන්නේ? මම මොනක කරන්නේ මම කරන්නේ මේ කිරණ දේවල් බලාගෙන සන්තෝෂයෙන් උඩටලා ඉන්නවා මිසක්කා. මම මොනවක්වත් කරන්නේ නැහැ මම ස්තුති කරනට එහෙමයි එහෙමයි කියලා ඉතින් මම ටිකක් ගන්නවා ස්තුතිය ටික. එච්චර තමයි මම කරන්නේ. හැබැයි ස්තුතිය ලබන්න ඕන කරන දෙන්නේ ඒ සාසුක විශාල අමාරුකින් ගැට ගන්න ගීකයක් දාලා ඇවිල්ලා මේ කටයුතු කරන ඔය ඇත්තෝ. අපි ඒක දෙන්න ලෑස්ති. ඔගොල්ලොත් ඒක ගන්න, ඊවස්තාව තියාගන්න අතරමං. එයින් එහාට මොනවාක් අත් හිතන්න එපා. ඒ විවස්ථාවේ ඒ සියලු පව් ගෙවිලා තියෙනවා. සියලු ණය ගෙවිලා තියෙනවා. අපේ යුතුයකම් ටික කරනකොට අනෙක් සියලු දේවල් පෙළ ගැහිලා එනවා. හොඳයි අපි පැයකුත් පැයකටයි කාලය සීමා කරලා තියෙන දැන් පැයකුත් විනාඩි 30ක් ගත වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා අපි පරියන්කේ සදා තුනට රැස්න වෙනුවට නෑ අද කරන්න බෑ. අද කෙරුවොත් ඔක්කොම පමා වෙනවා. අදින ප්‍රශ්න අපි හෙට හවසට ගන්නවා. 3යි කාලට රැස් වෙමු පරියන්කේ සඳහා. ඒකවල 3යි කාලේ ඉඳලා අපි 4 වෙනකන් සාමික පරියන්කයක් මෙතන කරන්න බලාපොරොත්තු වෙනවා. පිරිමියන්ට කැමතිනම් ඉහළට ගිහිල්ලා ඉහළ සක්මන් මනුචිනෝ භාවනා ශාලා පාවිච්චි කරන්න පුළුවන්. කාන්තාව යෝගින් සඳහා විහාර මඬුව තියෙනවා. පල්ලෑයක තියෙන. ඇත්තටම පල්ලෑය සක්මන් සුද්ධ කරලා නැහැ කවුරක්වත්. ඒක අතු ගාලත් නැහැ තනකොළ ගලවලත්. නිසා ඒකට පොඩ පොඩ යෙදিলা ඒක සුද්ධ කළා මෙතන වැලි තියෙනවා කැමති නම් දාගෙන සක්මන් වල ටික හදාගන්න ඒකල අපි තුනයි කාලට නැවත මේ පරියන්කයකට රැස් වෙනවා කියලා මතක තියාගන්න. ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා.